ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සාමික කමඨාන් වැඩ පිළිවෙල ඒක පිළිබඳව කවුරුත් වගේ දන්න නිසා මම රජි මාත්‍යට ආරාධනා කරනවා ලිඛිත පස්ස සභාගත කරන්න කියලා ඒ අතරම අපි පුරුදු ආරාධනාව අලුත් කරනවා වෙන කාට හරි අදහස් ප්‍රකාශ කරන කතා කරන අවස්ථාවක් තියෙනවා නම් මයික් එක තියෙනවා අත ඉසීමෙන් සංඥා කරන්න. එතකොට අපිට අවස්ථානුකූලව ඉඩ ලබා දෙන්න පුළුවන්. අවසරයි පැහැදිලි. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපානය සංසිඳීමෙන් පසු ශුන්්‍යතාවයට එළඹේ. සියල්ල හිස් බව පෙනේ දැනේ. පංච උපාදානස්කන්ධ ලෝකයෙන්ද අත්මිදේ. ඔබ වහන්සේ දේශනා කරන්නේ මෙසේ ශුන්්‍යතාවයට එළඹ ලක්ෂ වාරයක් පමණ එය සිද්ධි කර ගන්නා ලෙසය. නමුත් මම දවසකට කීප වතාවක් මෙසේ භාවනාවේ යෙදෙමි. සුතමේ වශයෙන් දහම් දැනුම ලබා ගනිමින් එය මනසිකාරය කරමින් එය විමසමින් දවසේ වැඩි කාලයක් ගත කරමි. සක්මන් භාවනාවේ භාවනාව සඳහාද මට නිවසේ පහසුකම් ඇත. මට දැනෙන එකම දෙය මෙතන ඇත්තේ නාම රූප දෙකක සම්බන්ධයේ ධර්මතාවයක් පමණක්ම බවය. ගරුතර ස්වාමින් වහන්සේ වහන්සේගෙන් මා විමසා සිටින්නේ මෙසේ ශුන්්‍යතාවයේ එළඹ සිටියේදී මරණය සිදුවොත් හෝ මරණ අවස්ථාවේදී ශුන්්‍යතාවයට එළඹ සිටියොත් හෝ ඉවත් යාමට විඥානයක් නැ නොවේද? එහෙම ಜಾති නිරෝධේ නොවන්නේද? කරුණාවෙන් පහදා දෙනමෙන් ඉලා සිටිමි. ත්වන් සරණයි. මොගරාජ මොගරාජ සූත්‍රයේදී ਸਰවචනසේ දේශනා කරනවා ශුඤ්‍යතු ලෝකං අවික්කසු මොගරාජ සතෝ සදාසියා ශුඤ්‍යතු ලෝකං අවික්කසු මච්චු රාජාන පස්සති ලෝකේ ශූන්‍ය විදිහට බලන්න ශූන්‍ය විදිහටම ලෝකේ දිහා බලනකොට මායාව ඔබ නොපෙනිය මැරෙන්නේ මායාව ඔබට නොපෙනී ඉන්න ඕනේ නම් ශූන්‍යතාවය තමයි තියෙන්නේ ඒ නිසා ශූන්‍යතාවයට යන්නේ නැතුව රොස්සක් හරි හොඩක් හරි කොනක් හරි මොකක් හරි තිබ්බනම් ඒක තමයි මාරට අහුවෙන්නේ. ඔහොත් මේකේ තියෙන මේ පේනවා ටිකක් හිතලා ලියප එකක් කියලා මට තේරෙන්නේ නාම රූප දෙක විතරයි තියෙන්නේ කියනකොට මම තාම ඉන්නවා. නාම රූප දෙක අල්ලගෙන හරි ඉන්නවා. නාම රූප දෙක තේරෙනවා කියන මුවාවෙන් හරි ඉන්නවා. මහා පුදුම මාරේ. ඕකත් ඉවර වෙනකම්ම ලක්ෂ වාරේ යන්න ඕන. ඊට පස්සෙත් ලක්ෂ වාරයක් විතර කරන්න. සැකයි එච්චර කල් ඉඳීද කියලා. ප්‍රශ්නයක් නැහැ. නන්නේ මොකක් නැහැ. ඒකේ ඉඳන්නේ මැරෙන්න කෙනෙකුත් නැහැ. මාරට අහු වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මොනවා හරි අල්ලගත්තොත් අහු නැහැ කියලා හිතාගන්න. ඔක්කොම අතහැරියා නම් ඊට පස්සේ මාරයට වෙලා අල්ලන්න දෙයක්වත් නැහැ. රජ කෙනෙක් සැකේට මිනිසෙකුට දඬුවමක් නියම කරාලු මරණ දඬුවම. ඉතින් අඬලා කිව්වලු ඔබතුමාගේ අර්ථ උදාසර ලක්ුණාට මම ඇත්ත වශයෙන්ම මේ කිරුවේ නැහැ. ඊට සාක්කිය වලින් ඔප් වෙනවා කෙරුවයි කියලා මට කියන්න තියෙන මෙච්චර. ඊට පස්සේ කරලා මම ඔබට විකල්පයක් දෙනවා. මම මිනිස්සු බලන ඉඳලා පිටියක් මැදට උඹයි ඌරකුයි දානවා. උඹ ඌර මරපන් යම් ක්‍රමයකට ඒ ක්‍රමයට මම උඹ මරනවා. ඊට පස්සේ මූ කරපු දේ වලිගෙන් උසලා ගැව්වලු පොළවේ. රාජ්‍ය රෝඩ දැන් මේකට වලිගයක් නැහැ නේ. දැන් මූ උසල ගහන්න විදියක් නැහැ. ඉතින් මූට මට දඩ වෙන්නේ දහස්. වලිග තිබ්බනම් මාරයට අහු වෙනවනේ. එනිසා පරිණාමයේදී අපිට වලිග නැතිවීම පුංචි වැඩක් එහෙම නෙවෙයි. <laughs> සෙල්ලම් නෙවෙයි. නමුත් වැඩ කරන්නේ වලිග තියෙන කට්ටිය වගේ. එනිසා අල්ලනවා කියන්නේ ඕක තමයි. එනිසා මේක මොග රාජ සූත්‍රය කියවන්න. එහෙම නැත්නම් තවත් සූත්‍රයක් තියෙනවා මට මම ඒ සුත්ත නිපාතේ උඟා ගැඹුරු සූත්‍ර. නිගිති සර්වත්‍යංශයෙන් පෙන්ලා දීලා තියෙනවා. අලන ප්‍රදේශයක් නැතුව ඉන්න බෑ. අඩු කරපන් අඩු කරන අඩු කරන අඩු කරන ගියාම ඔබටම තේරෙයි ඒක අල්ලනදී අඩු කරනකොටම අසහනෙ අඩු වෙනවා. අඩු කරනකොටම අතතිය අඩු වෙනවා. අල්ලන අඩු කරනකොටම දැවිලි දැවිලි අඩු වෙනවා. ඒක කෙලවරකට යන්න පුළුවන්. මේ ටික මට අයිති නෑ බුදුහාමට අයිති නෑ බුදුහාම කියනකොට ඕන නම් ඕන තරමක් අඩු කරපන් අඩු කරන පට්ටමට මායයට බහුව වෙනවා අඩු වෙනවා මෙන්දර මොගරාජ කුම්භ සූත්‍රයේත් ඒක කියවෙනව නේද කුම්භ සූත්‍රයේදී නරියගේ ඉපගේ කතාවෙන්නේ ඔව් එළියෙන් දැම්මොත් අහුවෙනවා ඒ නිසා බුදුම විදියට එක එක උපමා මාර්ගයෙන් නිකන් වන කතා කියලා දෙන්නා වගේ ඊශොක්ගේ උපමා කතා කරලා දෙන්නා වගේ ඇත්තට ඒක කාටවත් භාවනා නොකරන කෙනෙකුට කොහොමඩක්වත් මේ උපමාවවත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම ඇල්ලිල්ලනේ තියෙන්නේ. අතහැරීමට ක්‍රමවිදි හොයන කෙනාට විතරයි බුදුබණ තේරෙන්නේ. අල්ලීමට උපත හොයන කෙනා බුදුබණ වගේ මොකද්ද අල්ලගෙන බුද්ධ ධර්ම කියාගෙන ඉන්නවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ගරු ස්වාමින් වහන්සේ දෙමාපියන් දරුවන්ට විශාල වශයෙන් ආදරය කරති. නමුත් දරුවන් දෙමාපියන්ට ඒ තරම් ආදරය නොකරන බව සත්‍යයි. නමුත් දරුවන්ගේ සිත් තුළ ද්වේෂය හටගන්නේ දෙමාපියන්ගේම වරද නිසා නේද? විශේෂයෙන්ම මවක් විසින් දරුවන්ට කතා කරන ආකාරය හා මවක් නිවසක් තුළ ද්වේෂයෙන් හැසිරීම නිසාම දරුවන් තුළ ද්වේෂය හටගනී. නමුත් ප්‍රශ්නය වන්නේ මවකට පුළුවන් ද තමාගේම කුසින් බිහි කරන ලද දරුවන්ට වෛරය කර තමාගේ ද්වේෂය තුළින් නිවසට ශාන්තිය නැති කරන්නට. බොහෝ නිවෙස්වල ඇති ගැටලුව වන්නේ මෙයයි. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දෙවිදියකට මේක දිහා අපිට බලන්න පුළුවන්. ඔය අම්මත් ඔය වෛර කරන අම්මත් දරුවෙක්. ඊට පස්සේ මේ කතා කරන එක නේද දැන් අම්මා කෙනෙක් වෙනවා. ඉතින් මේ විෂම චක්‍රය කරගෙනවා. අපිව දන්නේ අපි අම්මා වුණාට පස්සේ අර දරුවා කාලේ තිබුණ දේ දරුවෙක් වශයෙන් අම්මගෙන් අපේක්ෂා කරපු දේ මම දරුවට දෙන්න මට තේරෙන්නේ නැහැ මොකද ඒක මම අම්මා වෙලා ඉවරයි. ඒ වගේම අහනවා අම්මා කෙනෙකුට දරුවෙකුට වෛර කරන්න පුළුවන්ද කියලා. මම ගිය සැරේදී ඉස්සර සැරේ එංගලන්තේ ඒ කරපු රිට්‍රීට් එකේදී පැරිස්ටර්ස්ලා දෙන්නේ කීරියා මම හිතන්නේ එංගලන්තේ නීතිය හැටියට අම්මා දරුවෙක් පදලා මාතායක් ඇතුළත ඒ දරුවා මරන්න අයිතිවාසිකමක් තියෙනවා අම්මට. ඒ තරම් ප්‍රසූත වේදනාවක් විඳලා මේ දරුවා කියන කරදරයක් අඩවස්සේ මාස 6ක් ඇතුළත තමන්ගේ දරුවා මැරුවට නීතියෙන් පුංචි ශාන්තියක් තියෙනවා. මම කව මට හොයන ওই නීතිය හොයලා දෙන්න එක බෑ බෑ ඔබ අඳුව බනට කියාවි ඌව කියන්න හොඳ නැහැ මම හොයලා දෙන්නේ නැහැ කිව්ව. ඒක මේ ලන්දේශීය එංගලන්ත නීතිය. බැල්ලියෝ වදලා කනවා දැකලා තියෙනවද? බලල්ලු කන්‍යම් කන්‍යම් කන්‍යම් කන්‍යම් කියලා තියෙන්නේ බලන්න. ඉතින් අපි අම්මා නිතරම කියන දෙයක් තමයි ඔය විදිහට කේන්ති ගත්තොත් බැලලියෙක් Tamange පැටව කරනා වගේ දරුවෝ කණ්ඩ ඉඳ තියෙනවා. නිකන් බොරු සෝබන දාන්න බා මේ ලෝකේ කියන්නේ කක්ක ගොඩක්. ඔය කියන මාතෘ ප්‍රේමේ පිතෘ ප්‍රේමේ තන්නේ බොරුව. උගේ ගණ්ඩම දෙයක් ඇත්ත නෑ බුදුහාමුදුරුවෝ කියනවා අම්මයි අප්පයි මරන්න බැරි නම් නිවන් දකින්න බෑ කියලා. අම්මා කියන්නේ තණ්හාවට අප්පා කියන්නේ අවිද්‍යාවට. ඉතින් මහා කාරුණික බුදුහාමුදුරුවෝ අම්මයි අප්පයි මරපන් කියනකොට හරි අප්සෙට් වෙඩිනේ. ඒ නිසා අපි මවා ගන්න වවා ගන්න Tamand මේ මනාපිකචාපි නානා ප්‍රකාර දේවල් වලට ප්‍රේම කරනවා ඒකේ අනිත් පැත්ත ඒ ගමම්ම ද්වේෂය. නිසා කාට හරි කවුරු හරි නැතුවම බෑයි කියලා කියනවා නම් ඒ කියන්නේ මේ මනස ඒකාන්ත සංසාරෙට බැඳීමක් ඇති කර ගන්නවා. ඒ නිසා මෙව දිහා කරුණා කරලා මේ උරතල් බැල්ම බලන්න එපා. ලෝක ප්‍රകൃතිය දිහා බලන්න. මොකද්ද මේ මම ඔය කියන දේවල් කවුරක් කරන්න නොදන්න දේවල්ද? මම තව පෙන්වනවා නෑ මම සාන්ත දාන්ත තීන්ත කූඩුව අම්මේ මගේ ප්‍රේමී කියලා පෙන්වන්න හැදුවට මේ මුළු කයම කියලා කියන්නේ රාග ద్వේෂ ගොජ එකකවත් ගන්න දෙයක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඩිංගිත කර ගියානේ. ඉති පටන් අරගත්තට ඉවර වෙනකම්ම දුක දුක්ඛේ ලෝක උපතිට්ඨිතෝ. ඒ නිසා මිනිස්සු බුදුහාමුදුරට බයිනවා. ඉති මොනම හොඳ දෙයක්වත් නැද්ද මොනම సౌందర్యයක්වත් නැද්ද මොනම අභිවෘද්ධියක්වත් නැද්ද කියලා. දුක තියෙනවා වැඩෙන හරියක් වැඩෙන්නේ දුක. උපදින තාක් උපදින දුක, පවතින තාක් පවතින දුක, ගෙවෙන තාක් ගෙවෙන දුක නම් ගෙවෙන එක හොඳයි. නිරෝධය හොඳයි, ඡේවීම හොඳයි. ඒ නිසා නිකන් කිසි කීල කිසි ගවන්න hina වෙන්න හදන්න එපා. ප්‍රകൃතිය බලන්න. ඔගොල්ලෝ අපිට වැඩි ප්‍රවෘත්ති අහනවා. මේ ගැලේ ඉන්න නිසා අපිට හම්බෙන්නේ පෙරිච්ච ප්‍රවෘත්ති. ඒ නිසා ඔය අපිව පෙන්වන්න හදන ආලවට්ට මොකක්වත් නැහැ. කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. මාරෝ බල බලා දීයට කැළඹෙන්න. අත්ථට්ඨ ප්‍රඥා අසුචි මනුස්සා. මනුෂයා ඕනම දෙයක් කරන රුපියල් වලට කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අත්තට පඤ්ඤා. අත්ත ශාස්ත්‍රය සඳහාමයි මේ සේරම අපේ සදාචාරය. මේ සේරම අපේ හැදියාව. මේ සේරම අපේ ශිෂ්ටාචාරේ මගේ අතවාසියට. නිසා බුදුහාමර මේවට විහිළු කරලා සලකනවා. විවට්ට කල්ප සංසාර සංවට්ට කල්ප දිහා බලනකොට මේ අපි මේ පුංචි වුණ බීජයක් වගේ එකක් අල්ලගෙන මේ සර්වඥතා ඥාන දිනු කරන්න හදනවා. දීර්ඝ සංසාරයත් එක්ක බලනකොට දීර්ඝ අවකාශයත් එක්ක බලනකොට මේ වගේ ඒ තරම් ගන්න දෙයක් ඇත්තේ නැහැ නිසා ඒක තියෙනවයි කියන කට්ටියට ඒ ලෝකේ ඉතුරු කරන්න. ඒකට කවුරක්වත් අත තියන්න යන්න එපා. නමුත් ඇති හැටි බලන්න. අපි මට පුතෙක් වෙන්න බෑ. මම තාත්තා කෙනෙක් වෙන්න නෑ. තාත්තා පුතා දෙන්නම් මේක ඇතුළේ තමයි ඉන්නේ. අම්මයි දුව දෙන්නම එක නෑ ඇතුළේ තමයි ඉන්නේ. අපි කොහොමද අම්මලාට දොස් කියන්නේ? ඒ අම්මලා දවසක දුවලා. ඒ දුවලත් දවසක අම්මලා වෙනවා. මේ විෂම චක්‍රය ගැලවෙන්නේ නෑ. ගරු ගරුතර ස්වාමින් වහන්සේ මම වසර 3කට කිට්ටු කාලයක් ඔබ වහන්සේගේ කමඨාන් වලට අනුව භාවනා කිරීමට උත්සාහ කරමි. මේවන මේ මම සහභාගී වන තුන්වන භාවනා වැඩසටහනුවයි. මින් පෙර 2012 සහ 2013 යන වසරවල දින 10ක වැඩසටහන් වලට සහභාගී වී ඇත. මුලින් කලින් කඩ භාවනා කළද පසුගිය වසරක පමණ කාලයේදී දිනපතා සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් කළෙමි. කලින් කමඨාන් සුද්ධ කරන අවස්ථාවල පවසා ඇති පරිදි මෙම වැඩසටහනට සහභාගී වීමට කලිනොත් මෙම වැඩසටහනේ මුල් දින දෙක තුලදී හදින් සක්මන් කර පරයන්කයට ඉඳගත් විට ආනාපානයට නොගසින්ම ඊතා ඉක්මනින් කය තැන්පත් විය. සිරුරේ නොදන්නා තැනක හුස්ම ඉහළ පහළ යන බව දැනුනි. සිතවිලි ශබ්ද ඇතිමුත් සතියට බාධාවක් නැත. ඔබ වහන්සේගේ ධර්මදේශනා වරණතරේ විශේෂයෙන්ම පුරා බෙහෙද සූත්‍රයේ ශ්‍රවණය කිරීමෙන් මෙම අවස්ථාව නීවරණ ධර්ම తాමකාලිකව යටපත් වන අවස්ථාව ලෙස හඳුනා ගතිමි. නමුත් ඊයේ දිනේ සක්මන් භාවනාව කරන විට නැවතත් රාග සිතුවිලි පැමිණෙන්නට පටන් ගති. ඔබ වහන්සේ ඊයේ සවස ධර්ම දේශනාවේදී ඉතා සවිස්තරව පැහැදිලි කළ ලෙස මුල් අවස්ථාවේදීම ඒවා යටපත් නොකර මා විසින් ඒවායේ අනුව්‍යංජන බලන්නට උත්සුක වන බව දැන් මට සිතේ. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු දැන් මට මේ රාගසිතුවිලි සමග සටන් කරන්නට අවශ්‍ය ආයුධ ලැබුණා යයි ආත්ම විශ්වාසයෙන් යුක්ත විචාරයෙන් සක්මන් භාවනාවට ගියද කලින් අවස්ථාවටත් වඩා ඊටාම දැඩිව රාගසිතුවිලි පැමිණ ඇයක පමනෝ එම සක්මන් භාවනාව මුලින්ම කඩා කප්පල් කළා යයි සිතමි මට සතිය පවත්වාගත හැකි වූයේ කලින් කඩ ස්ථාන කීපයක පමණි ඉන්පසු පරයන්ක භාවනාවට ඉඳගත්ද වෙනදා මෙන් ආනාපානයට නොගොස් ඉක්මනින් කාය තැම්පත් වුණේ නැත. මට දැන් මෙතන ලෙස මම දැන් මෙතන ලෙස කායට සිතගත් විට නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාසයේ වදින ආකාරය දැනුනි. පරයන්කේදී රාගසිතුවිලි මතුනේ නැත. එහෙත් විනාඩි 30ක පමණ කාලයක් බලාගෙන සිටියත් ආනාපානය නැති වුණේ නැත. සමාවෙන්න තුනේ වුණේ නැත. කයේ වේදනාව නිසා පරයන්කයෙන් නැගිටින්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ හදිසි වෙනස පහදා දෙන මෙන් ගෞරවපූර්වකව ආචනා කරමි. මේ කිසිම හදිසියක් නැහැ. මේ තරංග වැඩ කරන්නේ වර කුඩ යනවා වර කැට යනවා වර කුඩ යනවා වර කැට යනවා මේ මේ වෙනකොට උඩ යනකොට අපි පාටි දානවා සන්තෝෂන චෝක් භාවනා ෂෝක් කියලා උඩ දානවා ඉඳන්නේ නැහැ ඊට දැසේ පස්සේ පල්ලෙහාට වෙනවා පල්ලෙහාට වෙච්චා ඕම් බණිනවා ඕම් සාප කරනවා අයියෝ ධම්මජීවාමෘත කරුවත් ඔච්චරම තමයි ඒ දින් දොස් කරබනේ එතන නතර කරුවොත් මේ පොතක් ලියනවා හොඳට තියෙන වෙලාවලුත් තියෙනවා කියලා වෙන වෙලාවකුත් තියෙනවා කියලා විදෙන් සෝකාන්තේ පොතමාරයි. තව ටික සබ්බාවන කරුත් ආයෙත් හරියන පැත්තක් කියනවා පොතක් ලියුවොත් කියනවා කියලා වුණාට හරියනවා කියලා ආයෙ පොතක් ලියනවා. ඒක බලහින්ට පස්සේ ආයෙ කියලා වෙන දවසට ගියාම කියනවා කොච්චර වුණත් කියලා වෙනවා කියලා. ධාවනිකා යෝගන්කම් බැලුවේ නැත්නම් සෝකාන්ත දුක්ඛාන්ත තමයි නාටකය. පොඩ්ඩක් එහාට ගියම දුකින් ඉවරනේ සැපට, සැප ඉවරනේ දුකට. මොන මොනවද මේ කතා කරන්න තියෙන්නේ? මොනවද මේකේ නව නවල් කියලා මොකද්ද නව නවල් මොනවද තියෙනවද නව කතා කරලා මොකක්ද අලුත් මේකේ ජීයෙන් අර අර ගියක දිගට යයි කියලා ඒක හරියට පළවෙනි බබ හම් වෙන උංගක් අමාරු වෙනවා දෙවෙනි බබට එච්චරම අමාරු නෑ ඒත් අමාරුයි තුන් හතර දිනේ පස්සයි දිනේ හම්බුනාට පස්සේ ගාලා අල්ල ඒ ගාලා අල්ල ප්‍රශ්න තියෙන ඉතින් ඒ තරම් ඒ ටික කරගෙන ඉන්න පුළුවන්ද කියන එක ඒ නිසා මේ වගේ කෙනෙක් දිගට භාවනා කරන යන ආයෙත් දවසක් ඕක අර අයන්නේ ඉඳලා ආධුනිකයෙක් මට්ටමේ ඉඳලා ආයෙ මම දැන් මෙතන කියලා පටන් ගන්න හුස්මට හිත දාලා අර වේදනාවක් නැත්නම් එනවනේ හුස්මට හිත ගියොත් වේදනාවක් එන්නේ නැහැ නේ කියලා ආයෙත් අර පරණ පාඩම ආයෙත් ස්තුති කරගත්තොත් සාර්ථක කරගත්තොත් ආයෙ ටික දවසක් ගියාම රාග හිතේ බේන තේ කාලක නැහැ ෂෝක් එකට ඉඳ ගන්නකොටම මානසිකාරේ පිටනවා එයා එතකොට හිතනවා දැන් නම් රාග හිතේ කියලා වුණා කියලා මොන්න පිස්සුද ඌ ආපහු එනවා ටික වෙලාවක් ගියාට පස්සේ. අන්න ගම ගෙදරක මේ තම්බි කෙනෙක් ආවලු බඩු පොදියක් ඔසන මේ බඩු මොනවාද ඔට්ටනිකාරෝ ඉන්නේ. ඌ එන්නේ අරීර කන්න බලාගෙන. ඔට්ටනේ බඩු විකුණනවා කියලා එන්නේ. ගම මහගේ දන්නවා ගම මහගේ කරපු දෙන්නේ සූඩියෝ දෙන්නෙක් වතුර තෙලේ දාලා බදිනු අඩු දැන් ගම රාල්ටයි මෙයාටයි. දැන් තම්බි හිටියොත් දෙන්න වෙනවනේ. ඒ නිසා රෝඩ බැදිච්ච නැති තාලට ඔහේ බැද බැදිනවලු බාන්න නැති. ඒසර ගමරාල නගුරුළු අහිනවලු වැඩේ ඉවරයි. ඒකට කෑමට ගන්න අදහසක් නම් මුද්දිකටම නගුරුළු අහිනවලු. තම්බියා හිටියලු හිටියලු හිටියලු හිටියලු දෙන්න එක්කෙනෙක් ගන්න ඊට පස්සේ මම යන්නම් කිව්වලු. හොඳයි කිව්වලු ගමමාගේ. ගමරාල මාතත් හොඳයි කියලා දැන් තම්බි වැඩ බලලා ගියාට පස්සේ ගමන ගම මාගේ කිවලු බැඳපු මාළු නොබැඳපුසේ හොදෙයි මෙමා කළ උපමා කියලා ගමරාලට කිව්වා. ගමරාල කිව්වලු ඇහැපු නගුල නෑහපුලේ හොඳයි මෙමා කළ උපමා කියලා තම්පි ගෙතකොට උනාට ගිය ගමනත් නොගිය ආසේ හොඳයි මෙමා කළ උපමා කියලා දැන් මොකද කරන්නේ? සූඩ දෙක තුන දෙක තුන දෙක තුනට ගන්න කණ්ඩ වෙනවනේ. ඔය ගියාට ගිහිල්ලා නැහැ. තම්බි වෙනවා අය. ගිය ගම වාඩි දැම්මොත් දැන් මේ නාටකම් කරගෙන තම්බි ආවම දැන් දීම බෑනේ කන්න. ඉසානිකාම් බොරුවට ඔය පළවෙනි බිල් එක ගහපුවම කෑ ගහන්න එපා. දෙවෙනි බිල් එකට කෑ ගහන්නත් එපා. තුන්වෙනි බිල් එකට කෑ ගහන්නත් එපා. ඒක උඩ නාටකම් පටන් ගන්න. අපිට වෙලා තියෙන පළවෙනි බෙල්ලකේ තිබුණ තන්න පටන් ගන්නවා බෑ ඒක ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ නැවත නැවතත් ඒකම කරන්ඩ ඒ චක්‍රම කරකිනවා. අන්තිමට කියන්න දෙයක් නැහැ. උඩ යනවා කිව්වොත් එකක් කියනවා යට යනකොට එකක් කියනවා. ඉතින් ඒලාට තටු මහර පුම්බවන කෑ ගහවන මරෙන්ඩ හදනවා අර කියන එක කියා ගන්න බෑ. තව පොඩ්ඩක් කියවලත් ඒ අනිත් පැත්තට. තා ටිකක් ගියම උඩට යනවා. එතකොට නෝ මොනවා කියන්නේ? ඒක තමයි අනිච්චන් කියලා කියන්නේ තියෙනවා ඇති වෙනවා. ඉතින් මේක පිළිගන්නේ නැතුව හැමදාම කෙලින්ම උඩට යයි කියලා හිතනවා. මේක ඇත්තටම කමඨාන් සුද්ධ කිරීම ඒක තමයි අර්ථය. අහලම තේරුම් ගන්න ඕනේ නැත්තම් මම යා හිතාන ඉන්නේ මම කරන දේ පොඩ්ඩක්වත් වැටෙන්න බෑ. අල්ලා ගත්තාන් දිගටම එහෙම කන්නේ නැවත නැවතත් වැටෙන්න යන වැටිලා නැගත්තන එක තමයි මගේ ක්‍රමවේදය. වැටුණාට පස්සේ නැගිටින්න දැන් තමන්ගේ ක්‍රමයේ වේදනවලටනේ. ඒකෙන් තමයි සාතික් කරගන්නේ වැටුනට මම සදාකාලික අත්පාගාතුක කියන්නේ මට නැගිටින්න පුළුවන් නැග්ගට මම සදාකාලික ඉහළ පෙත්තේ ඉන්න බෑ මම ආයෙ වැටෙනවා එතකොට නිහතමානී වෙනවා ඉෂේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගත්තර ස්වාමීන් වහන්සේ මේ මගේ පළමු භාවනා රිට්‍රීට් එකයි මම පාසලේ අධ්‍යාපනය ලබන කාලයේදී පාසලේදී පොහොය දිනයක භාවනා වැඩසටහනකදී ස්වාමීන් වහන්සේ නමක් වරාණැතිලේ කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ අපහට සක්මන් භාවනාව හා ආනාපාන සතිය පිළිබඳ කමඨාණක් වරණත් දෙමවර ලැබූ පරිදිම ලබා දුනි. මම විභාග වලට පාඩම් කරන කාලයේදී මම මෙතන සිටිනවා යයි සිත ඒකාග්‍ර කරගෙන පාඩම් කටයුතු කිරීමට පවා ඒ පහසුවක් පිය. එමෙන්ම ඒ කාලයේදී මාගේ දෙමව්පියන් රූපවාහිනිය නැරඹීම ආදී බාහිර කටයුතු වලට තාංචි දැමුවා මතකය. එසේ පාඩම් කිරීම නිසා මාහට හොඳින් විභාග සමත් විය හැකි විය. මම දැන් රැකියාව කරන කෙනෙක් මේ. නමුත් දැනට මාහට අධ්‍යාපන කටයුතු සඳහා පාඩම් කිරීමට හිත යෙදීමට අපහසු බවක් දැනේ. කොන්ෆිඩන්ස් නැති බවක්, කම්මැලි බවක් දැනේ. මෙම භාවනා වැඩසටහනේදීද පළමු දින දෙක තුනදී එක් ක්‍රියාවකට වාඩි වී සිටීමට අපහසු විය. සිත ආනාපාන සතියට යොමු කිරීමේදී වෙනත් සිතිවිලි වේගෙන් ඇතුල් වේ. ආනාපාන සතියේ සිත පවත්වා ගැනීමට අපහසු විය. නිදිමත ගතිය, වමන ගතිය ආදී දහසකුත් එකක් අපහසුතාවක් විය. නමුත් අද හතරවෙනි දින වන විට මාහට එක් ඉරියව්වක වැඩි වේලාවක් සිටීමට හැකි තත්ත්වයක් ඇති වී ඇත. එසේම ආනාපාන සතියට සිත යොමුකොට විනාඩි 5ක් 10ක් හෝ සිටීමට හැකි තත්ත්වයක් ඇත. ශාරීරික අපහසුතාව කලින් තිබුණාට වඩා අඩු වීගෙන යයි. ඒ පිළිබඳව මාහට පහන් සංවේගයක් ඇති විය. මේ සිටනා දින පහ මදි යයි සිටේ. මෙවන් ස්ථානයක භාවනා කිරීමට ලැබීම මා ලැබූ වාසනාවක් කොට සිතමි. මේ සඳහා කමඨහන් ලබා දුන් ඔබ වහන්සේටද මා මෙයට යොමු කළ සියලු දෙනාටද මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරමි. මා ආරම්භ කළ මාර්ගය නිවැරදියි සිතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේ මා සක්මනට නවකෙක් මේවා මගේ දෙවන වැඩමුළුවයි. මුල් වැඩසටහනේ රිට්‍රීට් 63 දී ඇති වූ ගැටළු වලට ඔබ වහන්සේ දුන් අවවාදාත්මක පිළිතුරු උපදෙස් පිළිබඳමින් හැකි සෑම අවස්ථාවකම ප්‍රයෝජනටගෙන සක්මන් භාවනාව කළෙමි. වරාණතර නිවසේදී පවා. නමුත් මුලින් ඇති වූ මත් වූ ස්වභාවය වරාණතර නිදිමත ගතිය සත්‍ය ලෙස නිදිමත නැත පරයන්කයේදීත් මේ தત્ත්වය පැවතුණා. එලෙසම පැවතිනි අද මා සත්‍ය ලෙසට නිදී නිදී ඉරියව්වෙන් භාවනා කළෙමි. පැය දෙකක් පමණ අවදි වී භාවනා මේ යෙදුණු අතර මුලින් කී සියලු තත්ත්වයන් මගහැර ඊටා සාර්ථකව භාවනාවේ යෙදීමට හැකි විය. අපහට යහමඟ පෙන්වා දෙන ඔබ වහන්සේට නිරෝගී සුව දිගාස්රි වේවා. හිත වෙනකොට ආයෙ නිදිමතාවට තරහ වෙන්න එපා. එච්චරයි කියන්නේ. ඔය ගිය ගමනක් නොගියාසේ හොඳයි මෙමා කළ උපමා කියලා අනික බලන්න ඔළුව දාක් වේ දාගෙන ඉදාලි දෙන දෙකින් එදා කාව කියපු දේවල් නොකිය හිටනම් කොච්චර හොඳද කියලා හිතේ. ඒ ඇදී ඒ ඇදී ඒ ඇදී හිටියේ එහෙම තමයි. ඇදී මුලි වලදී දෝෂයක් නැහැ. නමුත් අනිත් දවසේ නිදාගත්තට තරහ වෙන්න එපා. දිගට ওই දෙක තමයි පැටලෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ධාම කරුණාවෙන් මේ ප්‍රශ්නේ විසඳා දෙන්න. බොහෝ කලක් විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ යෝගාවචරයෙක් උපාසකයෙකු හෝ යම් මඟඵල අවබෝධ කරගත් ඊ පැවිදි උත්තමයෙකු යම් හේතුවක් නිසා සිහි විසඤ්ඤ unconscious හෝ මද සිහියෙන් subconscious semi conscious සිත මරණයට පත් වුවොත් ඒ සත්වයාගේ ගති නිමිත්ත මරණයේදී එක පුරුදු පුහුණු කළ විදසුන් සිතට පෙරටුව ඒ විද දෙක මගපල අවබෝධ කළායකට ඒ උතුම් චිත්තක්ෂණය අත්දැකීම මරණයේදී එලෙස උපකාර වෙද්ද බුදුරජාන් වහන්සේ යම් සූත්‍ර දේශනාවක මේ ගැන දේශනා කර ඇද්ද සමා වෙන්න ස්වාමින් වහන්සේ රෝගීන් යෝගීන් සමාන රෝගීන් දකින අපට මෙවැනි දේ නිතර හිතෙනවා පහදා දෙන්න. ඔබ වහන්සේට දුක්ඛ සත්‍ය අවබෝධ වේවා. ඒවන් සන්නයි. දැන් නම් දුක නම් ශෝක් එකට අවබෝධ වෙලා තියෙන්නේ. කිසිකනම් කතා කරන දෙයක් නැහැ. මේවා අහන කොට සොරි කියලා හිතලා. ඒ තරමට දුක්ඛ සත්‍ය අවබෝධ. ඉතින් මේකෙදි කියලා තියෙන්නේ අපි තර්ක මනසෙන් මේ අතාර්කික දෙයක් අල්ලන්න පටන් අරගත්තාම කොහොමඩක්වත් කරන්න බෑ. මේ තර්කයෙන් බලන්න හදන මේ අතාර්කික චිත්තක්ෂණය. ඒ අවබෝධය කියන එක මොනම තර්කයකටවත් අහු වෙන්නේ නැහැ. නමුත් ඒකට උපමාවක් මම කියන්නම්. ඒක මම හිතනවා හිත අදින එකක් වෙන්න පුළුවන් කියලා. මහා නාම රජුරෝ කියලා කියන්නේ බුදුජානනාංශයේගේ ශාක්‍ය පරම්පරාවේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතෙක් නෙවෙයි සුඛෝදන රජුරුවන්ගේ පුතෙක්. මහා නාම රජුරෝ අනුරුද්ධයි. අනුරුද්ධ ආමතු පැවිදි වුණා. පැවිදි වුණාට අනුරුද්ධ මහා නාම තමයි රජකම කෙරුවේ. ඉතින් මෙයත් අනා සකදා ගන්න නමුත් හැමදාම රාජ්‍ය මෙහෙවන්න හදනකොට එක එකට මරණ දඬුවම් දෙන්න වෙනවා. එක එකගේ කන කපන්න වෙනවා. තව කෙනෙකුට රාජ්‍ය සම්මාන දෙන්න වෙනවා. ගම්නියංගම් දෙන්න වෙනවා. ඉතින් මෙයාට කල්පනා වුණා යකෝ මේ රාජ්‍ය මෙහෙවනකොට කීයක් දේවල් වලට අහු වෙනවද දැන් මේ වගේ මිනිස්සෙක් වැරද්දක් දැකලා මරණ දඬුවම් දෙමින් ඉන්න වෙලාවක මැරෙනු මොකද වෙන්නේ මොකද කහට හරි මේ මුදු වැඩක් කරුවා කියලා සම්මානයක් දෙනකොට මරනොත් ඒ මනුස්සයා පිටමද මනාපෙටි මොකද වෙන්නේ කියලා ඉතින් ඉතලා හිතලා කියන්නත් බැලන්නේ රාජකාරි වැඩිනේ. දවසක් සරුවචන ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ රාජතන්ත්‍රය මෙහෙවන මිනිස්සු බුදුහාමරගේ ණයනේ මේ ගෙවන්නේ දැන් රජ වෙලා. විද්‍යාන සිද්ධාර්ථ කුමාරගේ රජකමනේ. ඉතින් මට මේ වගේ හරියට පෙරලියනවා මේ වගේ වෙලාවක මරණය තීදුනොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ කතා කරන්නේ අනා සකදාගාමී කෙනෙක්. ඒතර බුදුරජාණන්සේ කියනවා හොඳයි මහරජා මම ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නෙට කැමති විදිහට උත්තර දෙන්න ඒකෙන් තමයි තේරෙන්නේ. බුදුරජාණන්සේ කියනවා ගිතෙල් කලයක් අරගෙන දෙවි කැල්ලක් කරන ගිතෙල් පුරවලා කලයට කඩපිම්ම වදිනවා. කඩපිම්ම වදිනවා කියන එක දන්නවද? මොකද්ද කඩපිම්ම වදිනවා දෙවි කැල්ලක් බඳලා කට බඳිනවා. බඳලා වතුරට දානවා. වතුර දැම්මම පස්සේ බුදුරජාණන්සේ කියනවා තෙල් ගිතෙල් බර ගිතෙල් වතුරට ඇදී සෑහළුයිනේ ඒක උඩුකුර සරපොම වැඩි නම් කලේ මතුවේ. ආවේ. මැටි බර වැඩි නම් පල්ලෙහාට යයි. මේ දෙක සමබර නම් වතුර කොහේ හරි කොපාවි පාවිදී. නිතර බර නිසා උඩට යනවා මැටි බර නිසා පල්ලෙහාට යනවා කොහේ හරි තියෙන්නේ මේ වතුර කොහේ හරි තියෙන එකට කවුරු හරි කියලා පොල්ලෙන් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. අජරෙන් ගන්න වතුර තියෙන මැටි කලේ ඇතුලේ ගිතේ. පොල්ලෙන් ගහන මැටි කලේ බිඳෙන්නේ. මොකද වෙන්නේ? එතන කියනවා මා ස්වාමීන් වහන්සේ ඉතින් ගිතෙල් උඩුකුරු තෙරපන නිසා ගිතෙල් උඩයයි මැටි කෑලි ටික පල්ලයට යයි. ඊළඟට කියනවා භාවිත මනසත් ගිතෙල් වගේ ඒක උඩට යන්නේ. මේ කය මැටි කෑලි වගේ යටට යන්නේ. ඒ නිසා કોઈ චිත්තක්ෂණයක මරණය සිද්ධ වුණත් භාවිත කරපු මනස හැල්ලුයි ඒක ආය අපායට යන්නේ. ඒක උඩ තමයි යන්නේ. ඒක නිසා අපි භාවිත මනස ගැන සැකෙන් කටයුතු කරනවා අපිට හිත සැක හිතනවා මේ භාවිත මනස තියෙන කට්ටියත් අඩනින්න මැරෙනවා. භාවිත මනස තියෙන කට්ටියත් සබ්කොන්ෂස් මැරෙනවා. භාවිත මනස තියෙන කට්ටියත් අවදියෙන් මැරෙනවා. ඒතර මොකද වෙන්නේ කියලා. නමුත් අපි මේ හිතන්න හදන්නේ තර්ක මනසෙන් හිත වැඩ කරන චිත්ත නියාමයකට. ඒක කාටවත් වග උත්තර බඳින එකක් නෙවෙයි. කිසිම නීතියකට අඩ එකක් නෙවෙයි චිත්ත නියාමය. බුදුසෙනසික දැකපු නිසා කියනවා මිසක චිත්ත නියාමයේ බුදුහාමුදුරු කියන දේ අහන්නෙත් නැහැ. ඉතින් බුදුහාමර රාහුල කුමාරගේ හිතට දෙන්න තිබ්බනේ නිවන. එහෙම බෑ. එනිසා මේ මේ ඉස්සල්ලා මට පේනවා පණ බින්දමත් තියෙන අනේ මට සමාවෙන්න අනේ අනුකම්පා කරලා කියන්නේ කියලා කියන්නේ දන්නවා මේ තකතිරු කතාවක් අහන්නේ කියලා. ඇත්තම තමයි. ඒ තකතිරුකම වෙන මොකක් කරන නිසා නෙමෙයි තර්ක මනසෙන් මේ අතාර්කික දේවල්. එහෙම නැත්නම් මේ විශාල විෂයන් තීන්දුව කරන්න හදනවා තර්ක මනස කරන ඒ තරම්ම ඔලොමොට්ටල දෙයක්. ඕනම දෙකට ඇඟිලි ගන්නවා. කිසිම විලිලැජ්ජාවක් නැති එක. අමනයි, තකතිරුයි. කියන්න වචන නැහැ. ඉතින් අපි යත් එක්කනේ බුදියගන්නේ. යත් එක්කයි නැගිටින්නේ, යාටයි කණ්ඩ දෙන්නේ, යාටයි නාවන්නේ, කවන්නේ, බොවන්නේ. ඉතින් හිතනවා යා මගේ සුභතිදිලා. කාවම දහකවත් නැත්තේමය. තර්ක මනසට කවදාක සුභ සිද්ධිය තේරෙන්නේ නැහැ. ඒකල ඇති කරන්නේ මාව දක්වා ಜಾතිය බෝ කරන්න විතරයි. ඒකට තව එක යුතුයකමක් තියෙනවා අරසාව. ওই දෙක විතර තමයි මේ තර්ක මනසෙන් අපිට කරලා තියෙන දේ. ඉතින් ඒක තියෙන තාක්කල් යන්ත්‍රය වැඩ කරන්නේ බෝ කිරීම සඳහා සහ ආරක්ෂාව පිණිස. ඉතින් මේව ආරසාවට අහන ප්‍රශ්න. ඉතින් ඒ මතක තියාගන්න ඊට එහා ගිය මනසක් තියෙනවා. තර්ක එහා ගිය මනසක් ඒක গুপ্ত දෙයක් නෙවෙයි, ගූඪ දෙයක් නෙවෙයි විපස්සනා යන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ තියෙන ප්‍රධානම සාන්තිය තමයි මේ ප්‍රශ්න ඔළුවට එන්නේ නෑ. වැඩක් නෑ. දන්නවා මේකට උත්තර දීලා බේරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඉතින්නේ මේක ධම්මජීවහඳුරු නම් දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු නම් දන්නේ චප්පරාජ බුදුහාමුදුරු නැහැනේ. දැන් කොහොම හරි කියලා මේ හාමුදුරුවෙන් අහගන්න ඕනේ කියලා. මටත් ඉන්නේ ඕගොල්ලෝ ගාව තියෙන අර අමන තක తీරු මරි මෝඩ තර්ක මනස තමයි. මේක අමන බව මන් දන්නේ. ඒක තකතිරු බව මන් දන්නවා. මම තඹේකට සලකන්නේ නැහැ ඒක නිකන් කනේ බහපු කිරිතුල්ලෙක් වගේ මට පේනවා. ඊට ආපු ගැරන්ඩියෙක් වගේ මට පේන්නේ මගේ තර්ක මනස. මොකද කරන්නේ? ඒගොල්ලෝ වට යන්නේ නැහැ. දැන් කරුණා කරලා අයින රිලොන්ටි නිවන් බඳින්න එපා. භාවනා කරන එක නම් තමන්ගේ අත්දැකීම් ගන්න හැම ඕවා හිතන හැම චිත්තක්ෂණයකම වර්තමාන මොහොත පයින්. ක්ෂණ සම්පත්තිය පන්න ගන්න. හැබැයි ඉති වෙලා තියෙන්නේ මේකයි. මේක අපරාධයක් නෙවෙයි ප්‍රශ්න අනේක අපරාධයක් නෙවෙයි මේක යමක් ඉගෙන ගන්න එකක් තියෙනවා. 100%ක්ම සතිය ඉන්නත් බෑ. ඒ නිසා මේක අඩු කරන්න බෑ. මේක පුරුද්දට එනවා පොර දාන්න එපා. විතික්‍රමණය වෙන්න දෙන්න එපා. මනස ආලපසේ නෑ ඕන නෑ ඔක තිබිච්චාම මම සත්‍යමත් වෙනවා කියලා ටික ටික ටික අඩු වෙනකොට ඒ ඒ අසහනේ එන්න පටන් අර ගන්න විසඳන්න බෑ කොහොමදත් විසඳන්න බෑ මේ ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි භාවනාව වැඩි එන විට හටගන්නා අතු ආබාධ වන එක ඉක්මන් තරහ යාම දෙක නොසන්සුන් බව තුන හිස්තනක් තියෙන්නේ හතර පිළිවෙලට වැඩ කරගෙන යාම කරන්න යාම යන ඒවායින් එක සහ හතර යන දෑ මට දැත. ඊතර පරිසරය තුළදී මේවා තරමක් හෝ මගහරවා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ සාර්ථක විසඳුමක් නොවිතත් හිත සිට නැවත මේ අතුරු ආබාධ පැනනගෙන නිසා ධර්මක හෝ සහනයක් ලැබීමට උපදෙස් පතමි. තුන්වැන්න ගැනද මතක් කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තමන් පිළිබඳව අසහනකාරී බවක් එන්න පටන් ගන්නවා. ඉක්මනට නිවන් දකින්න ඕනේ මම ඊගා රිට්‍රීට් යන්න ඕනේ ඉක්මනට භාවනා කරන්න ඕනේ ඉඳ ගන්න ඕනේ කියලා ඉතින් භාවනා කරන්න ගියාට පස්සේ අමුතු උණක් එන්නේ ඒකට අසහන කියලා කියනවා ඉරිටේෂන් කියලා ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ චිකේ මං මෙතෙක් කරපු අපරාධ දෙකින් විතරක් කියලා තු කියලා හිතනවා. තමන් පිළිබඳව නිකන් ගැරන්ඩියාවක් දැක්කම වගේ අපිරියාවක් කියනවා. ඒ වගේම කියනවා මේ ඉස්රායින් යක්කු මහා මෝඩයෝනේ. එක එක්කත් මං ඔගේ භාවනා කරන්නේ නෙමෙයි. උන් ඔක්කොම වැඩිකාරයි. කවුරු රේඩියෝ එක දැම්මත් ඇති. පත්තරයක් බැලුවත් ඇති. ටෙලිවිෂන් එක බැලුවත් ඇති. මහා පුදුම જાතියක් කියලා අනුන්ගේ වැඩ. ඒක නම් තුන්වෙනි එක. හතරවෙනි එක හිතනවා මේක ඔක්කොමලා භාවනා කෙරුවොත් නම් මේ ලෝකේ මට්ටම් කරගන්න පුළුවන් මේ හතරස් කරගන්න පුළුවන් ඔය රවුන් තිබුණට ඕක කරතයි. හරියටම මේ අවස්ථාවට වැඩ කරතයි. සියල්ල පිරිසුදුව තියනවා. කියලා කවදාකවත් රවු කරන්න බැරි මේ ලෝකේ හතර කරන්න බැරි මේක රවුම් කරන්න හදනවා. අම්මනකම කිව්වහම භාවනා යෝගාවචරයන් අතර මේ පර්ෆෙක්ෂන් වලට යන්න හදලා. වල්ලිගේ නැති එක විතරයි තියෙන්නේ. මේ මේ අම මේ මේ අතාර්කික මේ ලෝකයේ සියල්ල හරියට යන්න ඉන්න බෑ. මේ වෙනකොට සතුටු වෙන්නේ මේ තමයි සතිය තියෙන බාට ලකුණ මෙයාට මොකටද උත්තර හොයන්නේ. එකයි මේ මේ හතරයි තියෙනවද මොකද්ද කියලා කියනනේ. මේ අනිතව නැතුව වගේ. අනේ ඵලයන් මම යන්න බෝරු. හතරම තියෙනවා හතරම දිනුවා. හතරම සතුටක්. මේ බුදුහාමුදුරුවෝ ඉඳයිලා තියෙන මේ හතරනොට තද වෙන ප්‍රශ්නයක් නැහැ. කට්ටියට කියලා තියෙනවා මේ කැටි පොරෝ කිට්ටුවක තියන්න එපා. ඒ වෙනුවට මැටි වලන් ටිකක් ගෙනත් තියන තද වෙච්ච ගමන් ගහන්න පුළුවන්. ලාභ මැටි වලන් ගන්න බාග පිටි වල වතුර පුරලා තියන්න. තද වෙච්ච ගමන් ගැහුවා. ඒ කියන්නේ සෝරි මන් දැන් භාවනා කරනවා. මම නම් මගේ ඔක්කොරම කියලා තියෙන්නේ තද වුණොත් තද වුණා වට කරන්න දෙයක් නැහැ. ඒක මගේ තදවිල්ලක් නෙවෙයිනේ. භවනා කරන තද වෙනවා. ඒක මං ගැන දොස් දෙනකොට මට hina යනවා. තෝකෝමඩත් අමනයා. මම දැන් යඩු ගන්න මේ මහාන වුණා මම දැන්. නිස්සන වලට ආවට මම දැන් අනික් ගොල්ල පිස්සු කියනවා මේ නිස්සන වලට පිස්සු කියන තරම් කොහොමවත් නැහැ. මට නේද ගාලල්ලා. මේකට ඇවිල්ලා පිස්සු කියන්න හම්බෙන්නේ නැත ඕගොල්ලන් ගෙවල් වල පිස්සු කියලා තෝකොට පිස්සු ගන්න පිස්සන් කොට ගෙනියනවානේ. මේ හැල පිස්සු කියලා බලලා ඒකට තමයි මේ ලොකු ඉඩමක් තියෙන්නේ. මම අර්ථකථන දෙන්නේ මෙහෙමයි. යම් කිසි කෙනෙක් භාවනා කරලා ගොඩාක් කෙලස් මෙහි දාලා ගියොත් මේක විශාල පිම්බීමක් බවට පත් වෙනවා. එහෙම කියනකොට. යම් කිසි කෙනෙකුට තමන්ගේ වැරදි ටික දැකලා ඒ ටික මේ පිම්බී මේක දාලා යන්න යන්න යන්න යන්න මේක පිම්බීමක් බවට ශ්‍රේෂ්ඨ වෙනවා. මම කරන්න දැන විශාල බියුඩ් එකක් හදලා දෙන්න ඕන කෙනෙක් කෙලස් ගනලා මේ දාන්න මම කොම්පෝස්ට් හදනවා. පර්ෆෙක්ට් පොරක් හදලා දෙනවා. ඊට පස්සේ මේකේ ඉන්න කට්ටිය විතර විවස්ථා හදන chart අඳින මම මේ විද්‍යාව ඉගෙන ගත්ත එකෙන් මම දන්නවා මේ අකුගේ මොලේ මොන දාතියකින් සුද්ධ කරන්න බැරි જાතියක්. විද්‍යාව කියනකොට chart හදනකොට විවස්ථා හදනකොට මඩ වෙනවා මූණ හොදලා ගොඩ ගන්න බැරි එක. ඉතින් මොකද කරන්නේ? ඉන්න හරියක් ඉන්නේ ඒගොල්ලෝ. හැබැයි හදපල්ලා විවස්ථා. විවස්ත හදන හැම එකම විවස්තට කොටු වෙනවා. නීති හදන මිනිස්සු ගැන ඒ දිවසියා කියලා තියෙනවා ආලෝකයට පිටපාපුවාම මිනිහේ තමන්ගේ හේවණල්ල පේනවා. ඒ හේවණල්ල තමයි නීතිය කියන්නේ. තමන් ආලෝකයට පිටුපාපු ගමන් නීතියක් නීතියකින් යටෙනවා. ආලෝකේ දිහාට පිටචාම නීති නැහැ. මිමිතක් තියෙනවා අතන ආලෝකය දෙනවා මට එතන ගම ඉවරයි. පිටු පාපු ගමන් අරක මේක මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන. ඒ තමන් කලින් කරපු අමන කන්ටිකනේ ඔය ලියන්නේ. නීතිය කියන්නේ වෙන මොකක්වත් නැහැ. තමන් මේ වැරද්ද හොඳටම කරලා තියෙනවා. මම කිව්වට කමන්නේ නැහැ. අල්ලපු කිසි කච්චිද කරන්න බැරි නේද? නීති දාලා ක්ලෝසස් වැඩිපුර දාලා කියනවා. ඒකෙන් පේනවා මු මෙච්චර තකතිරුවෙක්. මෙච්චර නීති කඩපෙකෙක් කියලා. මෙච්චරයි නීතිය කියන්නේ. ඉතින් මේක දිහා බලලා ඇයි hina වෙන්න බැරි? ඇයි hina වෙන්න බෑ කවුද අපි ගැලවිලා ඉන්නේ අපි ඔක්කොම ඉන්නේ මේ හතරේනේ සමසේ ඉතින් අපි හදාගෙන ගිනා අපි නරපණුව අසුචි වලක ඉන්න අසුචි පණුව අපි සුද්ධ භාවයක් ගැන කතා කරන්නේ බුදුහාමුදුර අපිට කියලා තියෙනවා අපි නරා නරා වලක ඉන්න නරපණුව වගේ ඉතින් මට අරයට වැඩිය උසස් කියලා ඕ පහක් කියලා ඕනේ කියන දේ ඔක්කොමලා අපි එකිනෙකාගේ වැරදි අපි හදා බෙදාගමු කණ්ණාඩියක් වෙමු මිසක්කා ගුරුවරෙක් වෙන්න යන්න එපා අයියා වෙන්න යන්න එපා අක්ක වෙන්න යන්නත් ඒවා. ඌ අපි දන්නවට වැඩිය මොන්නම එකෙකුවත් අඩුවෙන් දන්න එකෙක්වත් නැහැ. මේ ලෝක අපි දන්න ටික සේරම අනික් කට්ටිය දන්නවා. අපිට අයියා වෙන්න ඕන ගමන් නැහැ. අපි හදන හැම නීතියක්ම අනික් මිනිහට තේරෙනවා. එහෙම නැත්නම් කොහොම මේ මිනිහ අනුගමනය කරන්නේ? මම මේක ඉක්මන් කළා මමයි නීතිය ඇදුවේ මමයි ඔබ වැරද්ද දැක්කේ මමයි ඔබ දඬුවම් කෙරුවේ කිව්වොත් මමයි ඉක්මනට අපායට යන්නේ. ඔයගොල්ලන්ගේ දේවල් කර්මානුරූපව සිදුවේවි. ඇවිල්ලා ඇහුවොත් මෙහෙමද කියලා පුළුවන් විදිහට බෙදලා දෙන්න කියලා. හැබැයි මම සරුවච්ච නෙමෙයි මම දන්නේ මේ ටික මට කරතයි. හැබැයි එන්න මයි ළඟට භාවනා කරන්න ඒ කියන්නේ ඉතින් ඊළඟන කරන පරිප්පුවක් තමයි. එහෙම එකක් නැහැ. ඒක නිසා මේක එනකොට එක දෙයයි තියෙන්නේ මේකට සතුටු වෙන්න. දැන් විපස්සනා සතිය වැඩ. ඒකයි මට මේ නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. දැන් පළවෙනියට කසාද බඳපු කෙල්ලෙකුට දරු ගැබක් පීරපුවාම දුර දුක් වෙනවනේ. වමන යනවනේ. අඹුල් ගන්න හිතෙනවනේ. කනගාටු වෙනවනේ. වෛශ්‍යාවක් නම් කනගාටු වෙනවා. කුලකාන්තාවක් නම් සතුටු වෙනවා. හැබැයි පිරිමින්ද කියන්නේ. මොකද අපේ අම්මා කියලා දෙන උඹල බලයෙන් උඹල දන්නේ නැහැ ඒක ගෑනු කතා. ඉතින් භාවනා කරන්න අයගෙන් පිට මේවා කියන්න යන්න එපා. එසකොට ඒක නිකන් අපප්‍රංශ වෙනවා. එතකොට මේ වක්කාරයට වෙනවා. අනිකුල හිතාවේ මේ කට්ටියක් ඇතුළේ පිස්සු ගේනවා කියලා. අපිට කොහොමද පුළුවන් පිටතන භාවනා නොකරන තැනට මේ ඉරිටේෂන් එකක් ඇවිල්ලා සතුට වෙන ක්‍රමයක් කොහොමද අපි කියලා දෙන කාටද? තමන්ගේ වැරදි දකින්න එක ගැන සතුටු වෙන්න කොහෙද කතාවක් කියලා දෙන්නේ. අනුන්ගේ වැරදි දකින්න ගැන සතුටු වෙන්නේ කොහොමද? මේ අංග සම්පූර්ණ පර්ෆෙක්ෂන් බලන එක ගැන අපි හිනා වෙන්නේ විපස්සනා කරන අය විතරයි. ඒ නිසා මේවා අපි අතර අපි විනෝදේ පිටස තියන්න මිසක් කමෙන් නැති කරන්න හදනවයි කියන්නේ සතිය නැති කරන්න හදනවයි කියලා හිතනවා. එච්චරයි. සුද්ධෙන් කියන්නේ තියෙන එච්චරයි. ඒ නිසා මේකද වැරදි තමයි මේක මේ වැරදිත් එක්ක අවදියෙන්. මේ වැරදි වලට අවදියෙන්. එච්චරයි වෙනස තියෙන්නේ. මම හිතුවා මට පේනවා මම වෙනදට වැඩිය නර්වස් කියලා. මට පේනවා වෙනදට වැඩිය මම මං ගැන හරි ස්වයං විවේචනයි කියලා. මම වැරදි දන්නවා අනුන්ගේ වැරදි දකින්නයි කියලා. මට පේනවා මම වෙනදට වැඩිය සියල්ල අකුරට සිද්ධ වෙන්න හදන ගතියක් තියෙනවා කියලා. හොඳම ලකුණක් සතිය තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නට. නම් මමත් ආයෙත් කියහදන්නේ විවස්ථා. විවස්ථා හදන්නේ ආයෙ මම. විවස්ථා හදන්නේ ආයෙ. බෑ බෑ විවස්ථා හදන්න ඕනේ මම කිව්වොත් හදන්න ඕනේ. එච්චරයි. ඔය කාටවත් පැනලන්න දෙන්නේ නැහැ. ඒවත් අද පියව අද පියවන්ට බැන බැන මම වැඩ කරනවා. මම මාධිරාජ්‍යවාදී මම මා බලයේ තවුරු කරන මිනිහෙක්. ඒක මම දන්නවා. ගර්ථ ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන්නේ පය ඔසවනවා, තබනවා ලෙස සිතමිනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට වරාණ තිබෙනානි 15ක් අරමුණ ගෙවි ගොස් කිසිදු සිටිවිල්ලක් සිතට නොයන තත්වයකටපත් වේ. නමුත් කිසිදු මෙහෙයමකින් තොරවම නොසිතාම සක්මන පෙරලෙසම සිදුවේ. සක්මන් මළුවේ කෙළවරට පැමිණ නැවත හැරීමේදී පවා දැන් හැරෙනවා යන අදහසවත් හිතට නොයයි. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කළ හැක. එසේ සක්මන් කරන විට යම් මොහොතක සිතවිල්ලක් ඇතිවන බව දැනුණද ඒවා මොනවාදයි පැහැදිලි නැත. හඳුනාගත හැකි වන පරිදි එම සිතවිලි ප්‍රමුඛ නොවේ. එවිට නැවත පයෝසනවා, තබනවා ලෙස මතක් වේ. මේ පිළිබඳ පාදා දෙමින් ඔබ වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. දැන් මේක ඉතින් අපි සකාරමක වාක්‍යයක් ලියවෙනවා නම් සකාරමක රචනාවක් ලියවෙනවා නම් හරි. මේක අකර්මක. මේ මෙතන අකර්මක සකර්මක වාක්‍ය පටලවිලා තියෙනවා. ඉබේ වෙනවා ඒක තමයි කියන්නේ හැබැයි මම බය භාගය සක්මන් කරවයි කියලා මම කරුවා කියන එකකුත් කියනවා. මම දන්නේ මම කියන එක අහු වෙනවද කියලා. මම පැය භාගයක් සක්මන් කරුවොත් ඉබේලු සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අකර්මක දේ ප්‍රකාශ කරන්න ගියාම හරි පාළුයි. හරි නීරසයි නිසා අපි ඒක සකර්මක කරනවා. පැසිව් වොයිස් එකට දා ගන්නවා, ඇක්ටිව් වොයිස් එකට දා ගන්නවා. පැසිව් වොයිස් එක third person කෙනෙක් කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙක අතර ට්‍රැක් එක මාරු වෙනකොට අපි ළඟ විශාල සැකයක් පහළ වෙලා ඉවරයි. ප්‍රශ්නයක් මතුවලා ඉවරයි. නොගැලපෙන තැනක් තියෙලා හැබැයි වෙලා තියෙන්නේ මේ එකම දේ සකර්මක කර්මක ભેදයට වැටිලා. බුදුරජාණන්සේගේ ත්‍රිපිටකයේ හත්සරයක් කියලා බලන කවදාකවත් පොටපටලවන්නේ නැහැ. හරියට ලස්සනට ඒ දේ කිහිගිඩේක ඉච්ඡාන් පොත්ත ගලවලා වගේ කියනවා. මම මේ රචනා කරුට කියනවා ප්‍රශ්න කරුට මේක අකර්මකින් අකර්මක භාෂාවෙන් මේක ලියන්න මොකද්ද ප්‍රශ්න කියලා අහන්නේ. මම ඒ ගෙදර වැඩවලට දෙන්නේ. දැන් නෙවෙයි ගෙදර ගිහිල්ලා ලියන්න මේ රචනය අරගෙන යන්න ඉල්ලගෙන ඒකල අකර්මක භාෂාවෙන් ලියන්න මම මගේ සක්මණ ඉබේම සිද්ධ වෙනවා මට මෙහෙම මෙහෙම වෙනවා එච්චරයි ඊට පස්සේ මොකක් ප්‍රශ්නේද ඒක මට වෙච්ච දේ නම් මට මේක පිළිබඳ අධිකාරී ශක්තියක් නැත්නම් මොක වෙච්චම් මොකෝ නිකන් හම්බ වෙනකොට ආගේ අං බලන්න යන්න එපා තියෙනවා නිකන් හම්බෙච්චුණා දිනුනහම මොකෝ නැතුවම මොකෝ පුදුමාකාර මේ ගහපාදීමක් හොවා දැක්වීමක් පටලවිල්ලක් වෙනවා මේ සකර්මක කර්මක භාෂාවේ ඒකෙදි හොඳම භාවනා ගුරුවරුන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි sannivedanaදී කතාවක් පිටපොට යන්නේ. හරියටම දන්නවා මෙයා මේ කතා කරන්නේ මම ආරූඪ කරගෙන මේ කතා කරන්නේ මම නැති. මේ දෙක යාට තේරෙන්නේ නැහැ මොකද භාවනා හිත පුහුණු නැහැ. කරගෙන කරගෙන යනකොට මම නැති දේ විතරක් ඉතුරු කරලා මම යා සහිත දේවල් කක්කා කියලා පැත්තකට දානවා. සකර්මක දේ පැත්තකට දාලා මම ඉන්නකොට මට කැස්සක් ආවා, මට කිඹිස්සක් ආවා, මට චූ ගියා, මට කක්කා වුණා. ඒ ප්‍රශ්නේ නැහැ. මම මම දන්නවනම් කරන්නේ නැහැ නේද? එච්චරයි. මොකද්ද කියන්නේ? ඕක නොකිය ඉන්න කීට වැඩි හොඳයි. ඒතර කතා කරන්න දෙයක් නැහැ. සකර්මක වෙච්චි ගමන් ඒක හුවා දැක්වීමක්. ගහපා දීමක් ඔප්පු කර දැක්වීමක් වෙනවා. නිසා එක බොරුවක් කිව්වොත් බොරු 1000ක් කියන්නු බොරුව වහන. අකර්මකදී කිසිම බොරුවක් නැහැ. හරිම අවංකයි. හරිම නිහතමානී. මම ඊට මොකද කරන්නේ? මට වෙච්ච දේ මෙච්චර. බෑ ඒක හරියටම කියනවා. දිනහා ගෙදර වැඩකට මන් දෙනවා මේක. ඉදිරිපත් කරනකොට භාෂාව ප්‍රශ්නේ අකර්මක බාධාවට දාන්න. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මම උත්සාහ කරනවා තවත් දුරටත් ඒ ප්‍රශ්න කරුත් එක බෙදා හදාගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ආදිත්ත පරයාය සූත්‍රය අනුව ජීවිතයේ ඊතා බේජනක తত্ত্বය හා සංසාර බිය දකිමින් සිටීමට වඩා හැකි වෙරදරා ධර්මින් මිදේ යුතුයයි අදිෂ්ඨාන කළෙමි. සංස්කාර ලෝකයේ හෙවත් සිටිවිලි ලෝකයෙන් මිදීමට සතිය යොදා ගනිමින් වීර්ය ගතොත් කළ හැකි යන්න තදින්ම සිතට කාවද්දා ගතිමි. පසුදින මම සිත කය හොඳින් පාලනය කරගනිමින් යන අදහසින් පරංකයට වාඩුණෙමි. කන ශබ්දයේ වචන යන ත්‍රිත්වයේ භයානක බව ධාරණය කරගනිමින් සතිය පෙරටු කරගෙනම වෙනත්ක සිත නොයාදී රැක රැකගනිමින් භාවනා කළෙමි. ධර්මක කාලයක සිට භාවනාවේ යෙදී ඇති නිසා එසේ පැවැත්වීම අපහසුයක් නොවන නොවින. නාසිකාග්‍රයේ සිහිය පවත්වමින් කායේ ක්‍රියාකාරීත්වය සමනය ක්‍රියාකාරීත්වය ශ්වසනයේ බැලීමෙන් ආශ්වාසය හඳුනා ගැනීමත් ප්‍රශ්වාසය තරමක දුර්වලවත් ටික වේලාවකින් දැනුනි. නිරතුරුවම සතියේ සිටි නිසා වරාණතුර වෙනදාට වඩා අදිෂ්ඨානයෙන් ප්‍රාණවායුව ක්‍රමෙන් සංසිඳියාම දෙක ගතිමි. කායට නැවත වායුව අවශ්‍ය දෝක්‍යාකරම දිග හුස්මක් පැවතුනද ප්‍රශ්වාසයක් නොවිනි. සිතුවිලි පැන නැගීමට අවකාශ නොදෙන තරමක තරමට සිහිය සහ මම එකතුව සිටන නිසා ශබ්දයක් හැර මනෝවිඤ්ඤාණය තුළින් එන වෙනදා සිතුවිලි වලට වැටක් යොදා තිබිණි. මෙසේ කයත් සිතත් පාලනය වීමෙන් ඉතා සෑල්ලුවකට හා ප්‍රබෝධයකට පත්වීමි. භාවනා වාර දෙකක් තුළ මට මෙසේ සිසිලසක් ලැබීම සතුටු දනවන්නක්මය. වහන්සේට දෙපා නමද පින්දෙමි. ඊයේ දේශනා අනුවද තවදුරටත් සක්මනහා පරයන්ක භාවනාව ඉතා හොඳ සත්‍යයකින් කළෙමි. එම දේශනය අනුව සතිය මේ මොහොතේම සිටීමට භාවනාව තුළදී වැඩිම අවධානය වැඩිම අවධානය යොදන යුතු නිසා මුල සිටම තදබල කයේ සැහැල්ලුවක් ලැබුණා. එසේ ආශ්වාසය ප්‍රශ්වාසය ගැන වඩාත් හොඳින් සෙව්වෙමි. මුලදී ප්‍රබලව ආශ්වාසය පැන නැගීම දැනුණු අතර ක්‍රමෙන් අඩු ආයුවක් ඇතුළීම විය. ප්‍රශ්වාසයේදී වාතයේ අඩු බවක් සැහැල්ලු බවක් දැනුනි. ඉතා ඉක්මනින් මේ සංසරණය නොදැනී ගියා. එෙහිදී නාස්කාග්‍රයේ සතිය බලමින් සිත එහිම නවත්වා ගතිමි. වෙනදා දුවන සිත පුදුම ලෙස මගේ අන්නට කීකරුවේම ගැන ප්‍රීතියක් සාකයේ ප්‍රබෝධයකුත් ඇති වුණා. උංගමන් වරින් වර දිග ආශ්වාස තුනක් ඇවිත් කයට ඔක්සිජන් O2 මදි කියා ගත්තා. දිග ආශ්වාසයක් වුණත් ප්‍රාශ්වාසයක් නොතේරුණි. සිත ඇත්නම් දිනා ගන්න පුළුවන් සංසාරයේ කියලා අදිෂ්ඨාණයෙන් මම දවස පටන් ගත්තා. වහන්සේට ඊටාම ඉක්මන් භවයකදීම සොයා යන මේ අමර්ථමා නිර්වාණය සාක්ෂාත් වේවා. ඔබ වහන්සේගේ දේශනාවන් අපට අමතක අමෘතයක්. ත්වන් සරණයි. භාවනා සාර්ථක වෙන ක්‍රම හතරක් තියෙනවා. කියනවා ඉද්ධිපාද හතරක් කියලා. ඒ කියන්නේ මේ චිත්ත ඉද්ධිපාද, මීමාංසා ඉද්ධිපාද, ඡන්ද ඡන්ද විරිය චිත්ත මීමාංසා. මේ චිත්ත ඉද්ධිපාද ඉදිරිපත් වෙච්චාම වැඩ කරන්න හැටි. චිත්ත ඉද්ධිපාද කියන අදිෂ්ඨාන ශක්තියක් ගන්නවා. ඒකට ඉතින් සෑයන අත්දැකීමක් තියෙන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තියක් ගන්න මේව මොක ආවත් මම පුළුවන් තරම් අරමුණේ ඉන්න හදනගේ සමහරුට ඒක හරියනවා. සමහර වේක ප්‍රඥාවෙන් කරනවා මීමන්සන බුද්ධියෙන් සමහර ශ්‍රද්ධාවෙන් කරනවා සමහර වීර්යයෙන් කරනවා ඉතින් මේක ඔක්කොටම හරියන්නේ නැහැ තමන්ගේ චරිතය හැටියට මේ චිත්ත ඉතිපාදේ හර ගියාම හිත ඇත්තම් පත කුඩාද කියලා අපේ ගමේ පොටි කතාවක් තියෙනවා මොන වීර්ය කැඩෙන දේ ආවත් මොන ශ්‍රද්ධාව කැඩෙන දේ ආවත් මොන ප්‍රඥාව නැති වුණත් ඒකට මම කරනවා ඉතින් මේක අඟුලිමාල ගාවක් තියෙනවා, හිට්ලර් ගාවක් තියෙනවා, ප්‍රභාකරන් ගාවක් තියෙනවා, රාතන් වහන්සේලා ගාවක් තියෙනවා. මේ නරකතට ගියොත් ඒහා සමාන නරක පැත්තකට යනවා මොන ජාතිවත් අහන්නේ. හොඳ පැත්තට ගියොත් ඒ වගේම කඩාන යනවා. ඉතින් ඒක හැම වෙලාවෙම බුදුචානන් සඳහන් කරලා තියෙනවා. චිත්තිත්පාදී ආවට පස්සේ ඡන්දීත්පාදයත් එක්ක මේක පොඩ්ඩක් ගලපලා බලන්න. වීර්යීත්පාදයත් එක්ක ගලපලා බලන්න. මීමන්සීත්පාදයත් දාලා ගලපලා බලන්න. මොකද හරවල තිබ්බ පැත්තට ක්ලච් එක දීපු ගමන් වාහනේ කඩාගෙන යනවා. මේ චිත්තය ඉතිපා ඉස්සරහට යනකොට ඔය එක එකකින් මට්ටම් යනවා. ප්ලේන් එකක් යනකොට ඔටෝ පයිලට් එකෙන් දාපුවාම කම්පියුටර් හතරකින් බලනවා. අරකේ දිනතරතුරු මේකෙන් බලනවා. මේකෙන් බලලා හතරෙන් පස්සේ තමයි පයිලට් කියන්නේ ෆිල්ටර් කරන්න ඕනේ. කම්පියුටර් හතරකින් ෆිල්ටර් කරනවා. GPS එක සැටලයිට් තුනකින් ෆිල්ටර් කරනවා. ෆිල්ටර් කරලා තමයි ඔරියන්ටේෂන් එක ගන්න. ඒ නිසා එක්කෙනෙක් කියපු දෙයින් බාර ගන්නෑ. ඡන්ද ඡන්දේෂ්ඨපාදේ කියනවා සද්ධාවෙන් ඕන දෙයක් කරන්න යනවා. චිත්තේෂ්ඨපාදෙන් අධිෂ්ඨාන ශක්තිය. මීමන්සායේෂ්ඨපාදෙන් විමසුන් නුවණේ. වීර්යේෂ්ඨපාදෙන් කඩාගෙන යන වීරත්වය. මේ හතරම අන්තිමට යනකොට කුළු ගියේ වාගේ හතරම ඇවිල්ලා එකට එක කුළු මණ්ඩලයට එකතු වෙනවා. පටන් ගන්නකොට තමයි එක එකන එක එක පැති වලින් යන්නේ. මේක අර වගේ චිත්තිද්විපාදයට යන බව මගේ විනිශ්චය හොඳයි. සෑම දිනම මෛත්‍රී සාවත සිතින් මේ ශ්‍රවණය කරත්වා. අභිවන්දනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ. වහන්සේ විසින් දේශනා කරන්නට ආරම්භ කළ ආදිත්‍ය පරයාය සූත්‍රය මගේ ගමන් මඟ එලිපෙලි කොට ලැබුවා වැනිය. එම ධර්ම දේශනෙන් අනාවරණය කළ දහම් පරයයන් සහ උපදේශයන් තුළින් පන්නේර ලබන යෝගාවචරයා තමන්ගේ හිමිදිරි උදාසන සක්මන් භාවනාවේදීලත් අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරයි. දකුණු පාදයෙන් ආරම්භ කරන සක්මනේදී යෝගාවචරයාගේ දකුණු පාදයේ විලුඹ ප්‍රථමයෙන් පොළවේ හැපි චරස්සන ශබ්දයෙන් යටිපතුල් අනතුරුව එකී ස්පර්ශයේ පාදයේ ඇඟිලි දක්වාත් ගලාගෙන යාමත් සමගම ශරීරයේ සම්පූර්ණ බර දකුණු පාදයේ මාපට ඇඟිල්ලට පැටවෙන බව අත්දකී. ඒ සැනින්ම වම් පාදයේ පොළවෙන් ඉල්පී ඉදිරියට ඇදී ගොස් දකුණු පාදයේ සිදු වූ ක්‍රියාවලියට සමානව පොළොව ස්පර්ශ කරන බවත් ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු කර ගන්නා බවත් යෝගාවචරය අත්දකි. පාපැදියක පැඩලේ පාදයෙන් පාදයට මාරු වෙමින් ඉහළ පහළ කරකැවෙමින් යන්නාක් මෙන් යෝගාවචරය අත්දකි. එපමණක්ද නොව එක් පසකට දිවෙන සක්මන සති එක් සති ධාරාවක් ලෙස ගන්නා යෝගාවචරයා අනෙක් පසට දෙවන සක්මන තවත් සති ධාරාවක් ලෙස අත්දකින අතර මෙම සති ධාරාවන් දෙක අතර සම්බන්ධය නැතහොත් ඉරියාපත සංධිය හෙවත් නැවතීම හැරීම සහ නැවතීම ආදී අනු අනුපිළිවෙලින් සති සම්පජානයෙන් පෝෂණය කරගනිමින් සක්මන් කරයි. එසේම සක්මන් කරන යෝගාවචරයා දෙපයේ කම්පන චංචල සහ ඒවායේ නිමිති අනුයන්ජන මෙසේ අත්දකි. මද වේගයකින් ආරම්භ වී ටික වේලාවක් සක්මන් කරන යෝගාවචරයාට පාදවල චලනය හොඳින් දැනෙන්නට ගන්නා අතර පාද දෙකේ මාපට ඇඟිලිවල ස්පර්ශ වීමේදී එය සහ එසවීමේදී සියුම් වේදනාවක් දැනෙන්නට ගනී. එම වේදනාව තියුණු ආයුධකින් ඉරි අඳින්නාක් මෙන් දැනෙන අතර ඒ වම් මාපට ඇඟිල්ලේ බෙහෙවින් දැනේ. දකුණු පාදයේ මාපට ඇඟිල්ලට එවන් වේදනාවක් නොදැනුණද දකුණු පාදයේ මාපට ඇඟිල්ලටද සියුම් වේදනාවක් දැනේ. මේ මනෝවිකාරයක් නොව සත්‍ය සිද්ධියක් බව හැඟී ගියේ වම් මාපට ඇඟිල්ලේ සටහන් වී ඇති සියුම් ඉරිබඳු සටහන් දකින විටයි. මේ හොඳින් අත්විඳින්මින් සක්මන් කරන යෝගාවචරයාගේ සක්මන් වේගය වඩාත් අඩු වී ඇත. බොහෝ දෙනෙක් සක්මන් සක්මනක් ඒකාකාරී සම එකක් යයි තීරණය කළද යෝගාවචරයා සක්මනේ කොටස් තුනක් අධ්‍යක්ෂයි. කොටසක් වැලි අඩු ගතිය නිසා වරක පොළවේ තද ගතියක්, වැලි අධික බව නිසා පහේ තද ගතියක් අත්දකියි. එසේම පයත් වැල්ලත් සම මට්ටමක පවතින තැන්වල පාදවලත් පොළවේ තද ගතියත් සමානවක් දකි. එසේම වැලි අඩු කොටසේත් වැලි සමාන කොටසේත් සක්මන් කරන යෝගාවචරයාට සක්මන පාවෙන්නාක් මෙන් සිදුවන අතර වැලි අධික කොටසේදී පාදවල ආයාස කර තත්වයක් අත්දකි. එෙහිදී තුනටිය සිට ධනේශ දක්වා සියුම් වේදනාවක් පැතිරෙන බව අත්විඳින යෝගාවචරයා එකී වේදනාව දෙස වැඩි අවධානයක් යොමු කිරීමේදී ධාතු ස්වභාවයන්ගේ නානත්වයක් අත්විඳියි. යෝගාවචරයා පාදයේ ආයාස කර භාවය අත්විඳිනවත් සමගම ශරීරයේ අවයව චලනය කිරීම සඳහා උපකාර වන අංගමංගානුසාරී වායුවේ වෙනස්කම් අත්විඳී. ආයාශකින් යුතුව පාද එසවීමේදී ඉදිරියට ගෙන යාමේදී තැබීමේදී එකී වායුව සැපීමේ අඩු වැඩි බවේ බලපෑම් පාදවල දැනෙන බව අත්විඳින වේදනාවේ ප්‍රමාණයෙන් දැනගනිමි. පාදවලට සිත තබාගෙන භාවනා කරන නිසා ශාරීරියේ ඉහළ කොටසේ කිසිවක් යෝගාවචරයක් නොවිඳින නිසා සිතට ගන්නා අරමුණු විශාල ප්‍රමාණයක් ගෙවන් කර ඇති බව වටහා ගනී. වරාණ ඇතුලේ ධර්මදේශනාවෙන් අවබෝධ කරගත් ධර්මතාවලට අනුව මේ යෝගාවචරයට අතිශය ප්‍රියජනක ව්‍යායාමයක් සහ විශ්‍රාමයක් ලබා දෙන්නක් බව අවධාරණයෙන් කියා සිටී. ඒත කරුණු කාරණා හේතුපාදක කරගනිමින් යෝගාවචරයා ඔබ වහන්සේගෙන් ඊටමත් ශාසනාලයෙන් යුතුව ඉලා සිටින්නේ පාත් සඳහන් ප්‍රශ්න වලට අනුග්‍රහ කරන ලෙසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගාවචරයාට සක්මනේදී යම් යම් අවස්ථාවල සතියේ දුර්වලකම නිසා සිතේ විසිරියාම පවතින විටක එකී අරමුණු චිත්තද චිත්ත භූ සාචිත සමුට්ඨාන යනාදී ධර්මතා ලෙස බුද්ධ භාෂිතය තුළ පෙන්වා ඇති බැවින් ඒ අනුව සීකර මේ සිතේ උපන් සිත නිසාම හටගත් සාසිතින් ඔසවා තබන නාම ධර්මයන් යයි මෙනෙහි කරමින් අරමුණු වරාණ තුල ත්‍රිවිධාකාර වූ සංස්කාරයන් පදංග වශයෙන් යටපත් යටපත් කිරීම ප්‍රමාණවත්ද ප්‍රමාණවත් නොවන්නේ නම් ගතයුතු ඉදිරි පියවර කුමක්ද මාලද්ද අධ්‍යක්ීම් ප්‍රමාණවත්ද කරුණාවෙන් පෙරදරිව අනුග්‍රහ කරන සේක්වා ඔබලෙකදී කියන්නේ ඒ කියන්නේ සක්මන් කරනකොට එන හිතවිලි පිළිබඳ නිමිති අරගෙන අනුව්‍යංජන ගත්තොත් ඔගේ පටලවිලි වෙනවා ඒවා පිළිවෙත මොන්නම දෙයක්වත් කරන්න යන්න එපා. හොයන්න යන්නත් එපා. හොයන්න යන්න යන්න යන්න යන්න ඍජු ආය පොළවේ වදිනකොට තියෙන අත්දැකීමෙන් ඈත් වෙනවා. මේ ලස්සනට ගිය ගමන චින්තාමයට දාගෙන දිගට ගෙනියනවා. මේ හිතේ සංස්කාර වඩන්න ඕනද නැද්ද? ඇත්තටම අපිට හරියට අයිතිවාසිකම් තියෙනවා. අපිට අයිතිවාසිකම් නැහැ. ඒව පිළිබඳව හොයන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? අර ස්පර්ශේ. පය පවත්තන එක නැති වෙනවා. එහෙම නැත්නම් සත්‍යත්‍යක්ෂය අයින් කරලා චින්තාමය ඥාන ඉබේම ඉස්සරහට ඇවිල්ලා. ඒ සයුවා එන්නේ සියලු කාර්ය සාධක මිත්‍ර අමාත්‍යවරයෙක් වගේ. බොහොම උත්කෘෂ්ඨ වෙනවා. ඇවිල්ලා කරන්නේ හිමීට සතිය කඩලා දාන. අර අරමුණේ තියෙන සතිය කඩලා දාලා ගොඩාක් දේවල් දෙක යනවා. ඒ නිසා මායාන බුද්ධකමේ සඳහන් කරලා තියෙනවා හොරෙක් තම පුතා කියලා වරද්ද තේරුම් අරගත්තොත් මිනිස්සේ කියාර කොච්චර හානි වෙනවද? හොරෙක් තමාගේ පුතා කියලා වරදොල තීරුම් ගත්ත මිනිසෙකුට කොච්චරක් ඒ මිනිසෙට නිවාසික පහසුකම් දීමින් අමාරු වෙනවද ඊට වැඩි අමාරුවකට නම් යෝගාවචරයා චින්තාමය ඥාන වලට ප්‍රත්‍යක්ෂයට වැඩි සලකන්නේ කියලා. ඒක ඇබ්බැහියක්. හරි අමාරුයි අල්ලන්න අමාරුයි. හැබැයි ඇහුණාට පස්සේ තේරෙනවා අපි මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ප්‍රත්‍යක්ෂයේදී චින්තාමය ඥාන වලට යනවා. ඒ ගුරු බණ්ඩිස්වාංශ කියලා තියෙනවා චින්තාමය ඥාන තිබුණාට හැම වෙලාවෙම වර්ධියට හිටින්නේ නැහැ. හැම වෙලාවෙම නරකට හිටින්නේ නැහැ. Taman දන්නවනම් චින්තාමය ඥාන ඔලොමලයි සිත් පැහැර ගන්න සුළුයි ප්‍රත්‍යක්ෂයේ තලාවබන සුළුයි. චින්තාමය ඥාන එනකොටම ටොක්කක් යනොත් උඹේතන හිටපන් බැහැන්න එපයි කියලා දවස් දෙක ඉන්නකොට නතර වෙනවා. මට ওই තට්ටේ අහුවෙනවා නම් මං අනිනව ටොක්කක්. මම මං කියා ගන්නවා තමන් මැනගන්නේ. ඉට් රෙකෝඩ්සේ තියෙනවා යෝගාවචරය ආනාපානය හෝ පිම්බීම හැකිලිම සම්පූර්ණම පසකලා මම දැන් මෙතන සංකල්පය වර්ධනය කර ගැනීමේ උත්සාහයක යෙදෙමි. යෙදෙමි. එයින් බොහෝ ප්‍රතිඵල ලබන යෝගාවචරය දැන් දැන් අතරින් පතර මතුවන මනෝ සංචේතනාවන් ඊටමත් පාෂයෙන් බැහැර කර ගැනීමට හැකියාව ලබා ඇත. ඒ සඳහා පෙර දිනවල සිදු කළ ධර්මදේශනා මාතු රුකුලක් කර ගන්නට යෝගාවචරය අමතක කර නැවත. පරයන්කයක අත්දැකීම් ලබන්නට යෝගාවචරය ඉක්මන් නොවන නිසා යෝගාවචරය ඔබ වහන්සේගෙන් විමසා සිටින්නේ සක්මනේහි ප්‍රබලත්වයේ නිසාම වැඩි කාලයක් පරයන්කෙහි හොඳින් පටලවන යෝගාවචරය වරණතුලි පෑ දෙකක් පමණ මම දැන් මෙතන සංකල්පය හරහා කයෙහි පවතින සංසිද්ධීන් දෙස බලා සිටීම සාර්ථක ක්‍රමවේදයක්ද සිතට අරමුණු ලැබුණහොත් ඒවා සක්මනේදී කලාක් මෙන් යටපත් කිරීම පමණක් සෑහේද යෝගාවචරයා හොදෙක් බලාපොරොත්තු වන්නේ පරයන්කේ පట్టල කරගෙන සතිය වඩාගෙන ප්‍රකට වීම අනුව ආනාපානයට හෝ පිම්බීම හැකිලිම කරේ අවධානය යොමු කරන්න නිසා ඒට අනුග්‍රහ කරමින් උපදේශයක් ලබා දෙන තෙක්වා මෙම සටහන බෝධිනාට නිර්වාණ බෝධියේ පිණිසම පවතිවා වහන්සේගේ අති උදාර වූ ශාසනමාමක කටයුතු තව තවත් උසස් සම්දමින් කිරීමට අවශ්‍ය ආයක මානසික නිරෝගී භාවය සැලසේවා මෙම උතුම් ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අමෘත මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතුපනිශ්‍ර වේවා. තමන් වර්තමානයේ මුණ දුන්නට පස්සේ මේ දේ වෙනවා මේ දේ වෙන්නේ නැහැ කියලා මොනම සීමාවක්වත් නැහැ. ඉතින් මේකට සැකනම් විතරක් අරමුණක් අල්ලන්න සැක නැතුව කාය ජීවිත නිර්පේක්ෂව යන්න පුළුවන් නම් වර්තමාන මොහොතමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. මේක සැක කරනකන් තමයි ආනාපානේ බලන්නද පිම්බි මැකිලින් බලන්නද වම දකුණ බලන්නද දකුණෙන් පටන් ගන්නද ඔක්කොම ඉන්නේ සැකේට ඉඳගත්තර පස්සේ තමන්න තියෙන මම දැන් මෙතන කියලා ඕක තමයි නිවන කියන්නේ. ඉතින් මෙච්චර ලාභෙට කංකුම් වගේ හම්බෙයි කියලා කවුද හිතන්නේ? නෑ නෑ මේකට සත්ත්වවිසුද්ධිය හරහා යන්න ඕනේ නැද්ද? මේ කරා තුවටක ප්‍රතිපදාව කරන්න ඕනේ නැද්ද? නාලක ප්‍රතිපදාව කරන්න ඕනේ නැද්ද කියලා ඉතින් අර අරක වටේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්න අය කවදද එන්නේ කියලා තින් කරකෝ මොකක්වත් නිසා නෙවෙයි සැකේ නිසා සැකේ ජීවණෙන් යට උත්තර දෙන්න ඕනේ සාධාරණීකරණ කරන්න පුළුවන් ආ හරි සැකේනේ අයන ආනපාන දාලා බලන්න සැකයක් නැත්තම් මොන්නම අරමුණක්වත් ඕනේ මොනම නිමිත්තක්වත් ඕනේ ඒකයි උග්ගති සංඤු විපංච සංඤු තියෙන ඇයට කිව්වොත් එළඹ සිටින දේවිතක් බලපං කියලා. යට නිමිති ඕනෙත් නෑ, ඉඳගෙන ඉන්න ඕනෙත් නෑ, ඉක්මන් කරන්න ඕනෙත් නෑ. එළඹ සිටේ බලන්න ආය. ඉරියව්වක් ඕනේ නෑනේ. ඒ තරම්ම හිත දියුණු නැති නිසා කියන සීල් ගන්න, සුදු අඳින්න, වහන මැදත්තාන්ට යන්න, වද්ද පරියන්කේ ගහන්න. හා දැන් ආනපාන කරන්න. ඉතින් යාට තියෙන වැඩ ගොඩාක්. හැබැයි එහෙම කෙරුවත් කොහොමඩක්වත් තියෙන්නේ මම දැන් මෙතන තමයි. ඉතින් ඒකේ කවදා හරි විශ්වාසය ආවනම් තේරෙනවා මනුස්සාත්ම භාවය වටිනවා. නමුත් සැකයන එක වළක්වන්න මේ ලෝකේ මොනම ක්‍රමයක්වත් නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම දේ මේකට හේතුව මේ මේ සැකය ප්‍රඥාව කියලා හිත වංචන කරනවා. ඔබේ පක්ක සම්තිරණ වචේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් තියෙනවා. මේ සැකය හරහා එන ගවේෂණය මීමන්සන බුද්ධිය කියලා හිතනවා. විචාර බුද්ධිය කියලා හිතන. හැබැයි Taman දන්නේ Taman දෙකට දෙතෑවර වෙලා මේ ලස්සනට හම්බෙච්ච දේ මේ අනාකූල ප්‍රවාහය සැකේ නිසා අකූල කරනවා. ඉතින් ඒව තමයි කර්ම ගෙවෙන ක්‍රම. ඒව තමයි අපේ තියෙන අපේ පැරණ පුරුදු අතහැරෙන හැටි. රුචි අරුචිකම් අතහැරෙන හැටි. ඒකට ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒක හිතලම කරන්න බෑ. නමුත් මේ අතරමැද බලන්න මම මේ සැකයකටද පෝර සැකයක් ප්‍රඥාවක් කියලා හිතනවාද නැත්නම් හොරෙක් පුතෙක් කියලා පැටලව ගන්නවා. හොරෙක් පුතෙක් කියලා පැටලුවාට පස්සේ අනේ මේ මනුස්සයා මට පුතෙක් විදිහට සැලකුවා කියලා හොරාගෙන් අනුකම්පාවක් එයි කියලා හිතනවා. කවදාවත් නැහැ. ඒ නිසා අපි මේ විඳවන්නේ වෙන මොකක් අනිසාන මේ බුදුආමර කුලඳ සැකයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ සැකයක් තියෙනවා. සංඝයා පිළිබඳ සැකයක් තියෙනවා. තමන්ගේ සීල පිළිබඳ සැකයක් තියෙනවා. නැත්නම් බුද්ධ ආලම්බන ප්‍රීතිය සද්ධාව නැහැ. ධර්ම පිළිබඳ සද්ධාව නැහැ. සංඝයා පිළිබඳ සද්ධාව නැහැ. සැකේ පිළිබඳ සද්ධාව නැහැ. කොයි වෙලාවක හරි බුද්ධ ධම්ම සංඝ කිසිේසා සීලය පිළිබඳ අවික්කප්පසාදේ පානනකොට සෝවාන්. එතකන් තමයි මේ ඔක්කොම දැඟලෙන්නේ. ඒකට ඉගෙන අපි සාදර වෙන්න ඕනේ. මේක ආධ්‍යාත්ම, මේක ආගම, මේක තමයි අපි කරගෙන යන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ විචිකිච්ඡාවට සැකයට ප්‍රඥාවට උන දාගන්න දෙන්න එපා. එතකොට හොරෙකුට පුතා කියලා සැලකුවොත් දෝෂ වෙනවා. කවුරුත් නෙමෙයි කරන්නේ. හොරාට කිසිසේත්ම දෝෂයක් නැහැ. එයා පුතා විදිහට වටවගෙන කුණුවතුලෙන් ඇල්ලවතුලෙන් සැලකපු ගෙහිමියාටයි දෝෂයක්. අපිට වින කරන කිසි කෙනෙක් නැහැ. අර පටලවල තේරුම් ගන්න. හැබැයි මෙහෙම සාකච්ඡා කරනකොට ඒ බොරුවට ඉන්න බෑ. සැකේට ඉන්න බෑ. මොකද අපි ඔක්කොම හෙලි කරනවානේ. මේ ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන්නේ මේකමයි. කමඨාන් සුද්ධ කරනකොට කෙරෙන්නේ මේකමයි. හරි පාරේ යද්දි ඒකම සැක කරන එක ඒ තරම්ම තුප්පහි දඩක් තමයි කෙලස් කියන්නේ. කොච්චර පිසුතනක හරි වැඩේ කෙරුවත් කෙලෙසට පුළුවන් සැකයක් මතු කරගන්න. ඒක තමයි කෙලසෙනවා කියන්නේ ඔකට තමයි. මේ සැකී ගණන් ගන්න නැතුව කමන්න කොහොම හරි කමන්න. මම යනවනේ කියලා ගිය ගමන් සැක එහෙන් ඔලුව උස්සනවා මෙහෙන් ඔලුව උස්සනවා හැඩ වැඩ දානවා নানা ප්‍රකාර දේවල් කරනවා. අම්බ උඹට ඕන දෙයක් කරපන් මම මේක කරගෙන යනවා කියලා එන්න ඇහෙන කාලයක් යනවා. ඉතින් කංකා විතරණ විසුද්ධිය කියලා සැක සංකා ඉක්මන විසුද්ධියක් වෙනක ඉෂ්ටි දෙකක් නෙවෙයි. ඒක ලක්ෂ කෝටි වාරයක් වෙනකොට තියෙනවා අපි මෙච්චර කල් හම්බ වෙච්ච මේ සෑම දෙයක්ම සැකෙන් බැලුවා. එතකොට එයාට බුද්ධියක් නැහැ. විශ්වාසය ආපු දවසේ මේ සීරම න්‍යාය වගේ තමන් ගත්ත හැම ප්‍රයත්නයක්ම නිවන පිණිසයි. වැරදෙන හැම දෙයකම ධර්මයයි එන්නේ කියලා සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා හරි පැතර වැඩනවා. ඒ නිසා අවසානයේ දීලා තියෙන විදිහට සීල දෙනාට මේක ධර්මාවෝදී පිණිස වේවා කියලා පීගා ප්‍රශ්නයක් යනවා. අපෙන් දෙතන මාව අල්ලලා දුන්නා ඊට පයින්නවා කියලා. සත්‍යයට. ඔව්. එතන මගේ මේ සැකයට වැඩිය මට තියෙන්නේ ඔය දැන් අහුවෙලා ඔය <laughs> ඔය නෑ එළියෙන්නේ මම කිව්වේ තට්ටේට ටෝකක් අයින්න ඕනේ දැන් තට්ටේකට තද වෙලා ඒකට කාටද තට්ටේ නැත්තේ ආනාපානේ ඕන්නේ තිබ්බත් තට්ටේ තියෙනවා ඕන්නේ නැතුව දැන් තට්ටේට තට්ටේ අපරාධ ආනාපානය හෝ පිම්බීම හැකිනකොට ගේපාව මම පොඩ්ඩක් මෙතන අර පචුණා කියලා නෑ මොකද ඒක අල්ලන්න බෑ මට ඒක තමයි සැකේ කියන්නේ මෙච්චර ලස්සන මම දැන් මෙතන ඉඳද්දී තාම මොනවටද මේ අර ලස්සන බෙරයක් තියෙදකොට මැණික් කොබ්බන්න යන්නේ මොකක්ද දසරදර ජිරුව මැණික් කොබ්බම බෙරේ බුබුක අර මෙච්චර ලස්සන තිබුණ බෙරේ මොකද මැණික් කොබ්බන්නේ නිසා බොහලාට ශරීරයෙන් මගේ ධනිස් දෙකට ලැබෙන අනුක වේදනාවක් ඒක නිසා පපුවේ වේදනාවක් වෙනවා ඒක මගේ පෙර ඉඳලා තියෙන දෙයක් ඒක මේ මගේ කර්මෙට දවස් දන්නේ නැහැ භාවනා තිබුණයි කියලා වේදනාව තිබුණයි කියලා මම දැන් මෙතෙන් කියනකට ආඩම්බරයක් හරි අව탁සිරුවක් වෙන්නේ නැහැ ඒක හොඳටම පේනවා මැරෙඩ් ලයින් කියලා ඒකෙම අනුයන්ත්‍රණ දක්වමින් ඉන්නවා අනිත් එක ප්‍රශ්නේ තියෙන අතරේ මේ අර ඒ වේදනාව මට ලොකු ආශිර්වාදයක් වෙනවා මොකද සතිය වහන්සේ මිට කලින් දේශනා කරා වගේ සතිය බොහෝ වෙලාවට මේ කය තුළ පිටනවා මේ පිට යන්නේ නැතුව. මොකද මේ වේදනාව තුළ ඒ අත්විඳීම ලබන නිසා. ඉතින් ඒ නිසාම අනිත් එක වීර්ය කරමින් ධෛර්යය අරගෙන මේ තව විනාඩි 5ක් හෝ වැඩියෙන් ඉන්නකම උත්සාහ කරන්නේ වේදනාවම අත්විඳින්න. ඒකේ අඩුපාඩුවක් වුණාද? අඩුපාඩු කියන්නේ ගෝසකයට උිට වැඩි වෙලා දෙන්න බෑ උසාවිය පවත්තන්න. සමාවෙන්න ගෞණීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී මා දෙස බලාගෙන සිටියදී එක් අවස්ථාවක සිට ඇඟේ විශාල තදගතියක් දහඩේ දැමීමක් රත් වීමක් ආදී සිදුවීමින් පැවතියා. මේ තදගතිය ඇති නැතිවීමින් පවතිද්දී එක් අවස්ථාවක තදගතියත් වේදනාවත් ඉතා තදින් නැති වී මෙත හිත ඇඳුමක් පිරිකනවා වගේ මගේ ඇඟ මිරිකෙන්න ගත්තා. මා ඉවසාගෙන බලා සිටින්දී ක්‍රමයෙන් අඩුගතියක් දැනුණා. එක් එක් අවස්ථාවල ටික ටික තදගති වේදනාවල් පැවතියා. මා දිගටම මේ මේ දෙස බලාගෙන භාවනා සමායන මා දෙස බලාගෙන භාවනා කරගෙන යද්දී මගේ රූපය එක්වරම මගේ සිතට අහු වෙන්නේ නැතුව ගියා. රූපේ නැහැ සැහැල්ලුවකුත් හිස්බවකුත් පමණයි මට පේනෙන්නේ. ඉස් දිහා බලද්දී නිදිමත් ගතියකුත් ඇති වෙනවා. නමුත් මා ඉන්න බව දැනෙනවා. ඇඳුම් වලට තද දැන් ඇඟේ බව හැඟෙනවා. ස්වාමින් වහන්සේ මම ඉදිරියටත් ඒ අන්දමින්ම බලා සිටීමද කළ යුත්තේ. තෙරුවන් සරණයි. වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවත් වේවා. මේක ඇත්තටම ප්‍රශ්නය විග්‍රහ කරන්න තියෙන නිච්ච සංඥා සහ අනිච්ච සංඥා අතර ප්‍රශ්නයක්. නිච්ච සංඥා කියන්නේ මම මේක ඉන්නවා මේක මම මේක මගේ නෙවෙයි මේක තදවීමක් උණුසුමක් කියලා. දේවල් වලට පටබැඳින්න දෙන්න පුළුවන්, ලේබල් ගහන්න පුළුවන්, සංඥා කරන්න පුළුවන්. ඉතින් සීරම හැඳි ගෑවිලා යනවා. ඉන්නවා හැබැයි සීමාවක් නැහැ. මම නෑ මම නෙවෙයි නෑ. උණුසුම් සිසිල් ගතිය නෑ ඔක්කොම නිකන් එක කැඳ ඇලියට ගොජේ ඉන්න පටන් ගන්නවා. ඉතින් අර සංඥාව දුර්වල වෙච්ච ගමන් යෝගාචරයට සතිය කැඩිලා කියලා හිතෙනවා. සමාධිය කැඩිලා කියලා හිතෙනවා. හැබැයි ඒක තමයි ඇත්තටම විපස්සනා. ආය සංඥාවල් අරගෙන ඉවරලා සතිය තියෙන සමාධිය තියෙන කිව්වට ආය බබා මොන්ටිසෝරි පන්තිට ගිහිල්ලා තියෙනවා. දැන් ආය පස්සට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දෙක අතර සංඥාව සහ සංඥා නැති දෙක අතර මේක හරියට බැඩ්මින්ටන් ගහනකොට ෂටල් කොක්කේ වගේ එහාට මෙහාට පයින්. ඉතින් මේක උගාවක් අවශ්‍යයි. හිත පුරුදු කරගන්න මේ නිත්‍ය සුඛ සුභසනක ඉඳලා මේක අනිත්‍යං දුක්ඛං අනත්තං කියන දන්න මාරු වෙන්න ලක්ෂ වාරයක් වෙන්නේ. මේකෙදි මම මොකද්ද කරන්න ඕන කියලා මට කරන්න අවස්ථාවක් නැහැ. මට දෙන්නේ නැහැ chance එකක්. මේක ඔහෙ යනවා. මම මොකද්ද කරන්න ඕන කියලා අහන්නයි කියන්නේ යෝගාවචරය. භාවනා කරනකොට වෙන දේ. මේක දිගට පවත්න්න මේ <coughs> නාඩගමට යන්න අරින්න. යහපැත්තට ගියාම සතිය කරනවා සමාධිය කරනවා කියලා මිනිස්සු කරෙන්නත් එපා. මෙහා පැත්තට ඇවිල්ලා මට දැන් හුදුට අරමුණු පේනවා මගේ දැන් ෂෝකයකට සති සමාධිය තියෙනවා කියලා සතුටු වෙන්නත් එපා. මේවා දෙකම එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন බව. මේක තියෙනවා මේක වෙනවා මේක තියෙනවා මේක වෙනවා මට තියෙන්නේ දෙපැත්ත පිළිබඳව සාධාරණව සලකා බලා විනිශ්චය දෙන මධ්‍යස්ත විනිශ්චයකාරයෙක් වගේ දෙකටම සමහිත දාන. නිත්‍ය සංඥාව ආවත් අනිත්‍ය සංඥාව ආවත් සංඥා ගන්න පුළුවන් වුණත් බැරි වුණත්. ඒක අධ්‍යක්ෂයක්වත් කරදරයක්වත් නෙවෙයි. ඒ නිසා මේකට මේ ප්‍රතිපදා වෙන වැඩක් කියලා දිගට යන්න පුළුවන් නම් අතරමඟ නතර කරලා සාකච්ඡා කරන්නේ නැතුව මල්ල ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නේ නැතුව යන්න පුළුවන් නම් වැඩි කල් භාවනා කරන්න ඕනේ නැහැ. සැකයක් එනවා අපිට මේ දෙකේ එකක් හරි ඇති එකක් වැරදි ඇති කියලා. දැන් දෙකම එකයි. මේ අවස්ථා දෙකම එකයි. දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඒක තර පිළිගන්න තර්ක මනස ලෑස්ති නැහැ. ඉතින් ඒක අපි මේ වගේ සාකච්ඡා මාර්ගෙන් ටික ටික ටික ටික වාෂ්පීකරණය කරන්න ඕනේ. දුරුවන් කරන්න ඕනේ. හෙලි වෙන්න හෙලි කරන්න ඕනේ. ඒකට ආලෝකය අටලා දෙන්න ඕනේ. ටික ටික ටික ටික ඒක කොට වෙනවා ඒක. ගෞණීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවේදී දේශනා කරපු පරිදි නිබ්බිදාව ඇතිවන්නේ එක්වරක්ද? නැතිනම් භාවනාවේදී අවස්ථා කීපයකදී නිබ්බිදාව ඇතිවන්නේද? මෛත්‍රීන් පහදා දෙන සීක්වා. ජාලපන්ති විදිහට අවස්ථා රාශියක් එනවා. ඒ මේ මේවා තරංගාකාරයෙන් යන්නේ ඒ තරංගයට හැම වෙලාවකම සම්පූර්ණ චක්‍රය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම කරකැවෙනවා. ඊගා චක්‍රයේදී ආයෙ සැරයක් කරකැවෙනවා. ඒ නිසා හොඳ සිය තීරමත් පේනවා. ඊළඟ නරක ටික තීරමත් පේනවා. මේ කොයි දේ පෙනුනත් මේ චක්‍ර කරකැවිලා නැතර කරන්න තු ගියොත් අපිට පේන්න පටන් ගන්නවා එක රැයකින් එක සිද්ධියකින් මේ ලෝකේ කොන්නම්ම දෙයක්වත් වෙන්නේ නැහැ. වෙන්නේ ලක්ෂ වාරයක් සිද්ධි වීමෙන්. සිද්ධ වීමෙන් සහ සිද්ධි වීමෙන්. ඒක තමයි වශීකරණය කියන්නේ. ඉතින් අපි රේඛී අධ්‍යාපන ක්‍රමයේ ඔළුව නරක කරගත්ත જાතියක් නේ අපි. ඉතින් එක සැරයක් වෙච්ච ගමන් ස්ථිර වෙනසක් වෙනවා ඇති කියලා අපිට අපේ ඔළුව කර කරලා තියෙනවා. බුදුන්සේ කියනවා චක්‍ර කරකැවෙන. කරකැවෙන කරකැවෙන කරකැවෙන එකම චක්‍රේ කරකැවෙන කරකැවෙන එකේ ගැම්මක් ඡාපයක් එන්න පටන් ගන්නවා. ඉතින් අපි එක චක්‍රක වෙනෙව්වා මේ ටික හරි කියලා සතුටු වෙනවා මේ ටික වැරදි කියලා කනගාටු වෙනවා නමුත් චක්‍ර රාශියක් කරගන්නට හොඳ නරක අතර කොඩ මඩ නැතුව යනවා. ඒකේ මතුවෙන පැහැදිලි අසු ප්‍රතිපලයක් තමයි නිබ්බිදා මතුවෙන්නේ එක සැරේද කියලා අහනවා. ජීවිතේට බඩගින්නේ එක සැරේකද? ඒක කෑවට පස්සේ බඩ පිරෙන එක 100%ක්ම මරණකම්ම යනවාද? අතුරු විපාසාවෙන් එක දවසද? ඒකට වතුර දුන්නාට පස්සේ සදාකාලික වතුර ඇති වෙනවා. ඒ වගේම තමයි මේක. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සතියේ සිත තබාගෙන සිටන විටදී එම අරමුණෙන් සිත පැන නොයි කරමුණු කරා සිත දිවයයි. එලෙස ගිය බව වැටහෙන්නේ විනාඩි 10ක් 15ක් අතර කාලයකට පසුය. එය අඛණ්ඩව සිටුවේ. නමුත් වරින් වර සිත භාවනා අරමුණෙන් පිට විය හැකිය. ඒට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. මේ භාවනාවේ දියුණුවක්ද. දෙක ආනාපාන සතියෙන් සිත පිට පැන රාගික අරමුණක් කරා සිත සිරයි. එම රාගික සිර ත්‍රිමාන වශයෙන් පෙනෙන අතර එම සිර සමග මා එතන ඉන්න බවක් හැටොනි. එම සිතිවිල්ල අනුව කායික සංවේදනාද ඇතිවිය. නමුත් ටික වේලාවකට පසුව සිත එයින් ඉවත් කරගෙන භාවනා අරමුණේ යෙදිය. මගේ ප්‍රශ්නය වන්නේ භාවනාවේදී එලෙස කායික සංවේදනා ඇතිවීමෙන් හා ඒවා හඳුනා ගැනීමෙන් සතිය වැඩේද? කෙලෙසල තියෙන වීතිකම් මට්ටමක් ඒ ඇතිචි රාගය යනවා කාමීච්ඡාචාරයට යනවා ඒව නැත්නම් නැගිලා චිත්‍ර බලන්න හදනවා වගේ කියන එක වීතික්‍රමණය වෙනවා. තව මට්ටමක් තියෙනවා හිත ඇතුලේ එනවා හිතා ගන්න බැරි තරම් එනවා. නමුත් එළියට ගිහිල්ලා නැහැ. එතකොට සතියේ පේනවා මම දැන් වීතික්‍රමණය වුණේ නෑ නමුත් මේ සිල්වතේකට ගැලපෙන්නේ නැත්තරම් භාවනා මධ්‍යස්ථාන කරනතරම් සාගේ ඇවිල්ලා හැබැයි සතිය හොඳට ඕම අරසාවෙන් කියනවා දැන් මල පණින්න ගිට්ටුයි වීතික්‍රමණය වෙන්න හදන්නේ වීතික්‍රමණය වෙලා නැහැ එතකොට සතුටක් තියෙනවා සීලය රැකලා තියෙනවා තාම හැබැයි සමාධිය කැඩලා තියෙනවා මේ සමාධිය කරනකොට සතිය වැඩිලා තියෙනවා ඊට පස්සේ ඒක තියා බලන්න මට අර තියෙන රාග ආදී කෙලෙස් අඩු වෙන වෙලාවල් තියෙනවා වැඩි වෙන වෙලාවල් තියෙනවා කොයි වෙලාවෙදී හරි ඔත්ත බීමක් වෙනවනම් accounts keep book keeping එකක් යනවනම් තමයි තේරෙන පටන් අරගන්න මේ හිතේ බලා සිටීමේ අයිතිවාසිකම මිස මේ හිතේ මොනම වෙනසක්වත් කරන්න මට ඇති බලයක් නැහැ. ස්වච්ඡන්දතාවයක් නැහැ. මට තියෙන මේකේ මේ යකායේ පිටියක් මේක. යකායේ කම්මලක් වගේ ඒ දේවල් යනවා. හැබැයි මේක කල් දන්න ශීල දැන් දන්නවා. මේ බුදුජානනාංශ කියනවා දස්සනේන පහතබ්බා කියලා දැකීමෙන්ම සිද්ධිය වශී කරගන්න මේ මගේ මගේ හිත කියලා කියන්නේ යකාය කම්මලක්. ඒ පිස්සු කෙලිනවා. දැන් දන්නවා මෙහෙමයි මෙහෙමයි යන්නේ. ඒකෝට ඉබේම තමන්ට <clears throat> පාලනයට නතු කරගන්න ආම්බම් කරගන්න අශී කරගන්න පුළුවන් ඉඩක් ලැබෙනවා. චීර <clears throat> කීයක් නෙවෙයි. ඒක නිසා මේ මගේ හිතේ රාගය කියනකොට නැති රාගයක් ආවා. ආපු රාගය පැවතුනා පැවතිච්ච රාගය ගියා කියලා දකින්නයි කියලා කියන්නේ රාගය පිළිබඳව අන්තිම බිඳුවත් අයින් කරනවා සතිය පිළිබඳව ජය කෙලි නංවනවා සතිය හොඳට පේනවා නැති රාගයක් ආවා අසන්තං වා කාමච්ඡන්දං සන්තං වා කාමච්ඡන්ද සන්තං මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ හිතේ උන්න රාගයව දන්න ඒ රාගේ පවතුනා දන්නා කෙවිල යනවා දන්නා නැත්නම් එතකොට අනික ඔක්කොම සතිය ආදී මේ ආබ මේ ආවුද ලෑස්ති පිටික්‍රමණ වෙලත් නැහැ පරිඋත්ථාන වෙලා තියෙන නමුත් ඒක දිහා හොඳට බලන්න. මේක හරියට සුපර් මාකට් එකට ආයතකට ආපු හොරෙක් පොලිස් කාර්යයක් අල්ලනවා නෙවෙයි සහස්සොත්තු එක්කෙනෙක් බලාගෙන ඉන්නවා මෙවන් හැමදාම ඇවිල්ලා මෙන්න මේ බඩු උස්සනවා. අදත් බඩු උස්සනවා අල්ලන්නේ නැහැ. සහතික කරගන්නවා මේ තමයි මෙන්න මෙහෙමයි කියලා අනිත් දවසේ පොලිසියට ඇවිල්ලා කියනවා මං පෙන්නන්නම් මිනිහා එනකොට ඔය ඇවිල්ලා ඔයා අල්ලගන්න. මට ඒක අල්ලන්න අයිතියක් නැහැ මට බලන්න විතරයි අයිතිය තියෙන්නේ මගේ බැල්ම යුනිෆෝම් ඇඳගෙන නෙවෙයි කරන්නේ. අනිත් ඒක රහස්සොත්තුකාරයෙක් මෙමෙ ඉන්න බව දන්නවනම් හොරා එයි කියලා හිතනවා. හොරාට නිකන් හරි ඉංගියක් ගියොත් එහෙම මම දැන් නෝට් වෙලා තියෙන කියලා අය පලාතට එන්නේ. ඒක තමයි බුදුහාමර කරන ට්‍රික් එක. යුනිෆෝම් කාර්යය දාන්න එපා. යුනිෆෝම් කාර්යය සිකියුරිටි හිටපන්. එයා උඹත් පාරිභෝගිකයෙක් වයි ගිහලා ඔය මේ හැසිරියක්. හැබැයි යුනිෆෝම් කාර්යය දන්න මෝ සාසතු කාර්යයකට පාරිභෝගිකයෝ දන්නේ නැහැ. ඉතින් බලන ගමන් බලනවා කවුරු හරි ඇවිල්ලා මොනවද කරනවද මිනිහා අල්ලන්න දෙයක් නැහැ. ඒකයි මේ රහස්සත්ව සේවාවයි පොලිසිය වෙනස. මේකේ වැඩි උත්කෘෂ්ඨ සේවයක් කරන්නේ යුනිෆෝම් අඳින්න නැතුව වැඩේ කරන රහස්සත්ව සේවාව. ඒකේ තමයි සතිය. දැනට ඇතුළට ඇතුළට ආපු හොරු නොඒ මේ හානි නොකිරීම පිණිස ඔත්තු බැලීම විතරයි කරන්නේ. උද්දුම ශක්තියක් තියෙනවා. උද්දුම ශක්තියක් තියෙනවා. හැබැයි එකක් තියෙනවා. අනුන්ගේ ඔත්තු බලන්නයි යන්න එපා. අන්තිම බයනක. ඒක විතරක් කරන්න බෑ. ඒක විතර පාහර තුච්ච අමන අමනුස්ස වැඩක් නෑ. Tamange සුපර් මාකට් එක හොරා බලන මිසක් අනුන්ගේ සුපර් මාකට් හොයන්න යන්න එපා. ඒක තමයි සදාචාරවාදී තියෙන කැතගතිය. ඒක යාර කතා කරලා කීයද ඇඟි. ඔබ දකින්නකොට මට මෙහෙම දෙයක් කිව්වා කියලා පැත්තකට තැිනවා. මේ මම මේ කියලා දෙන්නේ සමන්ගේ අභ්‍යන්තර සමන්ගේ විඥාන ස්රෝතය තුල සිදුවෙන දේවල්. ඉතින් මේ වගේ රාගය එනකොට දන්නවනම් තම තමන්ට ගැළපෙන්නේ නැතරම් රාගය තමයි ඉන්නේ හැබැයි දන්න. එතකොට බුදුහාමුදුරුවෝ අපිට ඒ රාගයට දැන හෝන දැන නැතු වුණා නම් එහෙනම් ඉතින් බුදුහාමරණ තුන වසන්න බෑ. උන්වහන්සේට ඒක නිකන් අපිරිසුත් තැනක තිබ්බ ධාතුන් වහන්සේලා ඉතින් වැඩම කරනවා කියනවනේ. පිරිසුත් තැනක තිබ්බ විතරනේ කියනවනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බුදුන් දෙන්නේ ඉඳලා සතියට ඉන්නේ ඉඳලා ඕන විශ්වක් කියලා පන් කියලා දුන්නාම පිස්සු කෙලිලා අඩු වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා ජීවිතයේ එක් එක් මට්ටමේදී මතුවන කෙලෙස් පරතරය පර පරාජය කර නොනැවති ඉදිරියටම ගමන් කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයාට සාමාන්‍යයෙන් දෙන උපදේශ වන්නේ ක්ලේශයක් මතුවන අවස්ථාවේදී ඒ නොදක්කාසේ මගහැර නොසිට එයට මුහුණ මුහුණට මුහුණ දී සටන් කරන ලෙසයි. ගරු ස්වාමින් වහන්සේ එසේ කෙලෙස්ය හොඳින් දැක ගැනීම සඳහා ඒ අංග ප්‍රත්‍යංග බලන්නට ගිය විට කෙලෙසය ශනික වැඩි බලවත් වී සතියක් යට කරගෙන යෝගාවචරයාගේ පාලනයෙන් තොරව යයි. මීට පෙර මේ සභාවේදීම මා විසින් අසන ලද ප්‍රශ්නයේ සඳහන් කර ඇති පරිදි ඒ ආකාරයට කෙලෙස් දිහා බැලීම නිවැරදි නොවන බව හැඟේ. මෙම தત્ත්වය පැහැදිලි කර දෙන්නස වහන්සේගෙන් කාණික ඉල්ලා සිටිමි. කෙලෙස් නැති කරන්න එක ක්‍රමයක් නැහැ. වීතිකම කෙලසට එක ක්‍රමයක් තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් වලට එකක් තියෙනවා අනුසය කෙලෙස් වලට එකක් තියෙනවා ඔක්කොටම එක මල්ලේ කරන්න බෑ කරන්න ගිය ගමන් මේ අමනකම නිසා කෙලෙස් හැදෙනවා ඒ නිසා හරියට ඒ අවශ්‍ය දේට අවදාළ උපක්‍රමයේ කරන මිසක ඔක්කොටම පොදු කෝකටත් තයිලයක් නැහැ ඒක නිසා මේ වගේ අල්ලන එක තමයි අපේ හිතේ තියෙන හැටි නමුත් කෙලෙස් වැඩ කරන්නේ අපේ හිත වැඩ කරන තාලෙට නෙවෙයි ඒ නිසා මතක තියාගන්න අපි හැමදාම ආධුනිකයෙක් වශයෙන් පටන් අරගන්නවා ආධුනිකව පටන් ඉදිරියට අවස්ථාව හැටියට කරගෙන කරගෙන යනකොට තමයි ගැඹුරු ගැඹුරු කෙලෙස් හල්ලන්න පුළුවන්. නමුත් කවදාකවත් ගැඹුරෙන් පටන් ගන්න එපා. ලොකු සංශීලීට තියෙනවා දන්න තැනින් පටන් ගන්න, තියෙන දේෙන් පටන් ගන්න. නැති දෙයක් හෝ නොදන්න තැනකට යන්න හදනවා කියලා කියන්නේ උඩාතු අල්ලන්න කියලා පතුරු මැනගත්තා වගේ වැඩක්. ඒ හැමදාම ආධුනික වෙන්නේ. හැමදාම දැන් පටන් ගත්ත කෙනෙක් වගේ කරගෙන යනකොට කෙලෙසුත් චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට වෙනස් වෙනවා. මමත් වෙනස් වෙන උපක්‍රමත් වෙනස් වෙන නිසා මේ ඔක්කොම එකකට දාලා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා එකක් තියෙනවනම් මෙච්චර 84000ක් ධර්මස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථානුකූලව යොදා ගන්න. අපහන්ද පොඩි අත්තරද්දක් වෙලා තියෙනවා මේක මේ දැන් ප්‍රශ්නේ වරන් මේ කොටුවක් තුල ලියලා තිනවා හිතවත් රජී මාතාවට කියලා හිතවත් රජී මාතාවට ඒකේ පොළ පාට ලියලා තියෙන ප්‍රශ්නෙට පස්සේ දාලා තියන්නේ කියලා කියනවා. නමුත් ඒක ඇවුන්නේ ඇවුන්නේ මොකක්වත් ඇවුන්නේ. මේ පොළ පාට ලියලා තියෙන ප්‍රශ්නෙට පස්සේ ඉදිරිපත් කරන්න කියලා තිබ්බේ. ඒක ඉදිරිපත් කරා ඒ විදිහට. නමුත් ප්‍රශ්න දෙක අරාසයක් තුල ඉදිරිපත් වෙච්චින්දා මට සම්බන්ධතාවයක් දකින්න බැරි. මේ දෙකම එක්කෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් නෑ. කිහිම් ප්‍රශ්නයක් ඕක මොකක්වත් උලුර ගන්න නෑ. කරුණාක මට සමාවල වජිරේ කරන ඒ යෝගාවචර මේ මේක ඇත්තට කවුරුත් සැලසුම් කරන්න එපා. තමන්ගේ ප්‍රතිශීලවත් කරන අර ඉස්සලා මේක කරන්න ඕනේ. මේක තියලා ඒ නඩුකාරයට ඒ නඩු ගන්න ඕන එක නඩුකාරයගෙම න අපිට ගන්න. අරක ඉස්සලා මේක අහන්න මේක ඉස්සලා ඒක කියන්නේ මේ කුමන්ත්‍රණයක් නෙමෙයි තියෙන්නේ. ඒක ප්‍රශ්නේ. ඒක එකට ස්ටේපල් කරලා තිබ්බනම් තමයි පහසු. ඒ වගේ කරන්න එපා. තමන්න අදාළ මේ ප්‍රශ්නයක් අහනවා මිසක් මේක මේ අසීමිත දැනුමක් ලබා දෙන මණ්ඩපයක් නෙවෙයි මේ අපිට අදාළ දැවෙන ප්‍රශ්නයක් අහනවා මිසක් කාලේ ගන්න එපා දැනවත් පැයකමාරකට කිතුවල දෙනවා අවසරයි ස්වාමීන් ප්‍රශ්න දෙකක් තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානයේදී සක්මනේදී සිත සතිය පිට ගිය විට හෝ ආනාපානයේදී ටිකක් නිඳ ගිය විටද නැවත අරමුණට යොමු කර ගැනීමට දැන් හොඳින් තේරෙනවා හරියට පාරෙන් පිට ගිය වාහනයක් නැවත පාරට දා ගන්නවා වගේ. මේ ගැන ලොකු සතුටක් දැනෙනවා. හිත පිට ගියත් කෙලෙස් වලින් තොර උපරිම චිත්තක්ෂණ ගණනාවක් ගත කිරීමට අරමුණු වී ඇති බැවින් පසුතැවීමක්ද දැනෙන්නේ නැහැ. මගේ පළමු භාවනා වැඩසටහන මේ වුවත් ඔබ වහන්සේගේ විසින් දේශනා කර ඇති ධර්මදේශනා සම්බන්ධව සංඛ්‍යාවක් ශ්‍රවණය කිරීම මේ தත්ත්වය ළඟා කර ගැනීමට හේතු යන්න මගේ විශ්වාසයයි. මේ තවදුරටත් දියුණු කරගත හැකි වේයයි විශ්වාසය පවතිනවා. මේ උතුම් මාර්ගයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට මග පෙන්වීම පිළිබඳ ඔබ වහන්සේට අපමණ පිං ප්‍රාර්ථනා කරමි. ධම්මපදයේ තියෙනවා ਸਰවචාන්සේ දේශනා කළා සචේ උපජ්ජති කෝදං රතං භන්තං වධාරේ කිය. තමන්ගේ හිතට ක්‍රෝධයක් ආවට පස්සේ ප්‍රහාන්ත රතයක් ස්කික් කරන වාහනයක් පාරේ නතර කරගන්න උත්සාහ කරන ඩ්‍රයිවර් කෙනෙක් වගේ පාරෙන් පිටපයින්ට දෙන්න එපයි කියලා. මේකේ දක්ෂයාට රතාචාර්යයි කියලා කියනවා. ඒ දේ දැනතු රාගේ ආපු ගමන් ද්වේෂය ආවම පාරෙන් පිට පැනලා ඉන්න නිකන් තෝන්ලනු අල්ලන්නේ විතර ඒක රතාචාර්යවරයෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරු උපහාසයට ලක් කරනවා. සත්‍යේ උපද්දච කෝදං රතං බන්තං වධාරේ එහෙම කරන කෙනාට දක්ෂයයි කියලා කියනවා අනික් මනුස්සයර කියනවා රශ්මික් ගාවෝ ඊතරෝ ජන අනික් මිනිස්සු නිකන් රතේ එලවන්න දන්නේ නිකන් අස්තෝලනු අල්ලගෙන ඉන්නවා විතරයි රාගය ආපු ගමන් එහෙට දුවන ද්වේෂය ආපු ගමන් මෙහෙට යනවා ඉතින් වාහනේ පෙරලෙනවා දක්ෂ ඉරියදුරා දැම්මට රාගයක් ඇවිල්ලා රාගය ඇවිල්ලා තියෙනවා. හැබැයි පාරෙන් පිටපයින් දෙන්න එපා කියලා රතං භන්තංව ධාරේ. භ්‍රාන්ත රතයක්. ස්කීට් කරන වාහනයක් පාරෙන් පිටපන්නට නතර කරන්න වගේ කරන්න ගියාම තේරෙන පටන් ගන්නවා රාගේ එන එක නම් කාටවත් වෙනවා. ආවට පස්සේ පිටපොට පැන්නට පස්සේ රාගෙට බැනලා වැඩක් නැහැ. Tamange වාහනේ පොඩි වෙයි. උත්සාහ කරන්න ඕනේ ඒකේ වීතික්‍රමණය වෙන්න දෙන්නද කොහොම හරි පාරේ නතර කරගන්න එකයි තියෙන්නේ. මේ වගේ ජවනිකාවක් තමයි මේකේ විස්තර වෙන්නේ හොඳයි. ගත්තර ස්වාමීන් වහන්සේ নমස්කාර වේවා. ස්වාමීනි මෙවැනි වැඩසටහනකට හෝ කොටින්ම පවසන්නේ නම් වෙනත් භාවනාවක් ඉගෙනගෙන ධර්ම මාර්ගයට පිවිසීමට පවා යම් මට්ටමකට පෙරපින් වරාගත මේ ආත්මයේ යහපවත්යෙන් හෝ ඊට ආත්මවල රැස්කර පින් හේතුවෙන් ඉමේ යුතු බව සිතමි. ඒ එසේද? දෙවැනි ප්‍රශ්නය මෙවන් මඟකට අවතීර්ණ වීමෙන් අනතුරුවද එහි වැදගත්කම දකිද්දී අවශ්‍යතාවයේ පවතිද්දී ඇතිවන යම් යම් දරුණු බාධා වරණති සුළු බාධා බැල ගැනීමට හැකි වේයි සිතමින් මගහරවා ගැනීමට භාවනාවට අමතරව කළ හැකි කුසල කර්මයක් වේද ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය උදා වේවා සාදු සාදු සාදු දැන් ඇමරිකාවල හොයාගෙන තිනවා ඒගොල්ලගේ කියන පරිශන වලින් එක පැයක් භාවනා කරොත් දෙකක් කෙරුවොත් තුනක් කෙරුවොත් ආදි වශයෙන් හිත දියුණුවේ පිළිබඳව මේ ළඟදී කියලා ළඟදීම තිබුණ එක කියලා තමයි එක පැයක් කෙරුවොත් ඉතින් නිකුත් වෙන තරංග වල මේ තරම් වෙනසක් වෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම මාස 3ක් එක දිගට භාවනා කෙරුවොත් මොලේ වම් පැතිල දකුණු පැත්තට දක්වාම වෙනස් වෙන වෙනස්කමක් වෙනවා කියන. නමුත් මේ පරිශන කරන ප්‍රධාන පරිශකය අහනවා භාවනා කෙරුවොත් මේ වගේ ප්‍රතිඵල ලැබෙන බව බැලුවට මෙච්චර ලෝකයක් තියදී භාවනා කරන්න කෙනෙක් පෙළඹෙන්නේ ඇයි කියලා බලන්න පරිශන නැහැ. ඒකයි වැදගත් දෙය කියලා. කීයේ සිය කී දෙනාද මේ වගේ දෙයකට වෙලා ගන්න වටිනාකම තේරෙන්නේ. ඒක පුංචි වෙනද? බුදුහාම කියන ඒකයි පින කියන්නේ. ඒ ඒ පෙළඹිච්ච එකයි පින කියන්නේ. ඒ තුඹමයි කරගත්තේ මම නෙවෙයි. ඉතින් බුදුහාමුදුරු කිසිම කෙනෙකුට අම්බුවක් ගන්න යන ඕ තම තමන්ගේ පුළුවන් කාර්කමට කරගත්තේ. දැන් ඒක දියුණු කරන එක මේ යන්නේ. ඒ නිසා දැන් අය වෙස්ට් එකේ කරන ඔක්කොම කරන්නේ භවනාට ආයෝජනය කරොත් මෙච්චර ලාභ තියෙනවා කියන. අත රිචඩ් ඩේවිඩ්සන් කතා කරලා කියනවා මෙච්චර භවනා පිළිබඳ තියෙති සතිය ගැන අවබෝධ තියෙන්නේ කෙනෙක් ඒකට පෙළඹෙන්න හේතු වෙන හේතු. භවනා මාර්ගය හිතලවත් නැහැ කවුරක්වත්. ඒක බුදුරජාන් වහන්සේ ඇර වෙන කාටවත් අල්ලන්නත් බෑ. ඒක ආශ්‍යානුසී ඥාණයට වැටේ. නිසා ගුරුමේ පඬිස්සාංශ කියන අපේ ඊය ගතිය නිසා අපි චුලතරේට අයිති වෙලා ඉන්නේ දැන්. බහුතරේට නෙවෙයි සන්තෝෂ වෙන්නේ කිය. සතුන් මරණ හොරකම් කරන බහුතරයෙන් අපි අයින් වෙලා සුළුතරේකට අහු වෙලා ඉනවා. ඒක තමයි කලියුගයේ බේරෙන තියෙන එකම ක්‍රමය. ඒ නිසා ඒක ගැන සතුටු වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ ආයෙ ඒක වුණාට පස්සේ එන කරදරවල අඩු වැඩියක් මොකක්වත් නැහැ. ඒකමයි තියෙන්නේ. ඒක එන කරදර වලින් බරපතල කරදර වලින් බේරීම සඳහා බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපක්‍රමය තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. වචනයෙන්මයි අපි දවස පුරාම අවුල් ඇති කරගන්නේ. කතා කරන්න එපා. ප්‍රශ්න වලින් අපේ ජීවිතේ 60කට වැඩිය ප්‍රශ්න කතාවේ. ඒ නිසා ගොළු වුණා නම් top ඒකයි කියන්නේ අනගණෙන් කටක් බුදුහාමර කියලා තිනවා කටට යකඩ කෙට්ටරකින් කොටපන් හොඳට රත් වෙච්ච එකකින් මේක කතා කිරොත් කක්කා චිතේරියක් වගේ දෙයට මතක තියාගෙන අපේ දවසකට එකතු වෙන කෙලෙස් වලින් වැඩිම වැඩි ප්‍රමාණයක් කතායි ඊට පස්සේ ක්‍රියාවෙන් අපිට හිතෙන ක්‍රියාව ලොකු වැදගත් කියලා ගහනවා මරනවා කියන්නේ නැහැ වචන වලින් ඇනෙන ඇනිල්ල වචන වලින් කරන අඩයටි පහර අන්තිම ධර්ම. ඊට පස්සේ සම්මා ආජීවය තමයි ජීවත් වෙන රටාව කවුරුත් සූරා කණ්ඩ යන්න එපා. කාගවත් අයිතිවාසිකමට ඇඟිලි ගහන්න යන්න එපා. මට කවුරුත් බේරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ මිනිස්සේ ඒ දේ කරගත්ත ඇවි ඇහුවොත්, වැඳලා කිව්වොත් අනේ මට මේ ටික නම් කියයි මට එච්චරයි ඉන්නහට කියලා ආජීවය පරිසම් කරගන්න යහ ජීවන රටාව කාටවත් බරක් වෙන්න එපා. කාටවත් දුකක් ගැන වචනයක්වත් කියන්නේ බෑ. මමත් ඔය බණ කියනකොට ඔකට හිත අමනාප වෙනවා. ඒකට සෝරිය ඈ. ඒකට කරන්න දෙයක්. ඒ මගේ ජොබ් එකේ හැටියට මට පොඩි ලයිසන් එකක් තියෙනවා ඒකට. මේ ඒ වගේම හුරකන්න එපා. අවස්ථාවාදීව තමන්ගේ කර්මානුරූප ලැබෙන දෙයට යයින් ස්මාර්ට් වෙන්න යන්න එපා. ගිය ගමන් අවස්ථාවාදී වෙනවා, ගෙවන්න වෙනවා කිලෝරක් නැතුව. අපිට එන්න ඕන දේ ලැබෙයි. අයිතිවාසිකම් සඳහා හටන් කරන්න යනවා තුච්චයි, පාහරයි, නීචයි, කඩප්පුලි. අපි ඉදිරියට ඉදිරියපත් වෙන්නේ වෙනවා. ඒක වළක්වන්න කවුරක් කරන්නේ. ලැබිච්ච දේ ප්‍රතික්‍රියාව කරන්නත් එපා. අනේ මට ගෑනුදරෙක් බලාපොරොත්තු වුණා කොල්ලෙක් හම්බුනේ කියලා මොකද බබාවන් හැටියට බබා බබාවන් හැටියට බබා හම්බෙයි. ඔය හම්බෙන එක තමයි. උඹ කොච්චර තරම් හම්බුත් ඕක තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ලැබිච්ච එක අරගෙන හිටපම මොකද්ද ප්‍රශ්නේ? ජීවන රටාව හැදෙන්නේ. මේ තුන හදන්නේ නැතුව හිතින් විතරක් කරන්න බෑ. මුලටත් ඕනේ ඒ පිං. මුලටත් ඕනේ හේතු සම්පatti. ඒ දැන තේරුණාට පස්සේ භාවනා මාර්ගයේ කියන සම්පූර්ණ කතාව ගැන නැවත සලකා බලන්න. සම්පූර්ණ දිනදා කරන වැඩවල කීයක් සුඛෝපභෝගීත්වයට නටනවා. රූපලාවන්‍යයට නටනවා. ඉතින් මේ බඩ බොක්ක හදාගන්න මේ කන බත් ටිකට මැරෙන්න හදන හැදිල්ලක් අපා. ඕක කොහොම කෙරුවක්වත් ඔය ඔලු ගෙඩිය තරම්පත් ගුලියක් කන්නේ දවසකට. ඕකට උච්චර මැරෙන්න ඕනේ. කුයි හතත් කන්නේ තමන්ගේ ඔළුව තරම්පත් ගුලියක් කියලා අම්මා මට කියලා දීලා තියෙනවා. ඕකට ඕවර් ටයිම් කරගෙන අමුඩ ගාගෙන අරුට බැනගෙන ඊර්ෂ්‍යා කරගෙන පිස්සු. ඊට වැඩි හොඳයි මේට එන්න තම්බල දෙන බතක් දෙනවා කාලා පුදීන එක භාවනා කරන එකයි. නිකන් දැන් හම්බෙන එකනේ. ඊගා කණ එක විතර මොකක්වත් නැහැ. අපි හිතන්නේ වෙන චීචි හරිම කැතයි ඒක හම්බ කරන කන්න හම්බ කරන කන්නේ කක්කා හම්බ කරන සේර තේරම සාධාරණ ක්‍රම වලින් හම්බ කරගන්න තියෙනවා ඊළඟ වෙලදාමක් කරුවත් අසාධාරණ ගොවිජන් කරන ගියත් කෘමිනාශක ඒව තමයි අපි කන්නේ හැබැයි නිකන් දුන්නයි කියලා කන්නේ බුදුහාම කියන ඒ කියන ඉංගනකමට ඊළඟන කාපක් ඒ ජීවන රටාව සකස් කරගත්තට පස්සේ ආජීවය සකස් කරන්න ඉස්සෙල්ලා කර්මාන්තය සකස් කරන්නේ මොකටද මෙච්චර මේ බදාගෙන අල්ල බදාගෙන මේ නටන නැටිල්ල කොහොමද මරණ වෙලාවේ නොදන්න කෙනෙකුට මේ ටික දීලා මැරෙන්න බෑ අප්‍රිය දායයෙන් මැරෙන්න වෙන්නේ අහන්න දෙයක් නැහැ එයිසා ඉන්නකන් ජොල්ලියේ මනක් භාවනා කරලා නාලා කාලා බීලා ජොල්ලියේ ඉන්නේ මගේ මගේ නම් ක්‍රමේ ඉතර මම මේ මේ දුක නැහැ කියන දහනව නෙවෙයි නිකන් අනවශ්‍ය දුකක් දාගන්න නිකන් මූණ අට කරගෙන මලකෙදිත් වගේ මූණ හදාගෙන හිටියා කියලා මොකක්ද තියෙන්නේ අපි නිකන් ඇටෝම් එකට වගේ මූණ හදාගත්ත හිටියා අනිත් ප්‍රශ්න අවසාන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ මම මීට පෙර මෙම භාවනා මධ්‍යස්ථානයට පැමිණ නේවාසිකව භාවනා කර තිබෙමි. අවසාන වරණට භාවනා වැඩමුළුවකට හැර එම කාලය තුළදී තරමක් අපහසුයෙන් වුවද මාහට පැයක පමණ කාලයක් පරයන්කේ රැඳී සිටිය හැක. ඉන්පසු නිවෙතේදීද එසේ කිරීමට දැඩි අපහසුයක් නොවිය. නමුත් මෙවර මෙම වැඩමුළුවට පැමිණ පැයක කාලයක් පරයන්කේ භාවනා කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වී ඇත. ඒට ප්‍රධාන හේතුව වන්නේ විනාඩි 20ක් 30ක් තුරදී දකුණු පාදයේ ඊට වේදනාවක් හට ගැනීමය. නමුත් ගියවරට වඩා සිත ආනාපානෙහි තබා ගැනීමට මෙවර ඉතා පහසුවක් ඇති බව වැටහි. පෙර භාවනා කරන විටදී පැයක් සිටියද එම පැයට වඩා මෙම විනාඩි 20 30 කාලයේ ඉතා වටිනා බව වැටහි. නමුත් පාදයේ අධික වේදනාව නිසා දරා ගැනීමට ඉතාම අපහසු ආනාපානයෙන් නැගීමට සිදුවේ. අදිෂ්ඨාන කර පැයක් වාඩි වී සිටීමට සිදුවද සිටුවද දෙවතාවක්ම ඒද අසාර්ථක විය. මෙවර වාඩි වී සිටි උපරිම කාලය විනාඩි 45ක් කී මාහට අනුකම්පා කොට පිළිතුරක් ලබා බලාපොරොත්තු වෙමි. ඒවන් සර්ණයි. ඇයි ඒක වාක්‍යයක් ඒකම තියෙනවා මම පැය භාගයක් හිටියත් වෙන පැයකට හිටියට වැඩිය හොඳ දර්ශනයක් හොඳ විවර වීමක් හොඳ පෙරදැක්මක් තියෙනවා කියලා. ඒකට ගුණාත්මේ වැඩි වෙලා තියෙන ප්‍රමාණාත්මේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් සතුටු වෙන්න පුළුවන්. නමුත් දිගට මේක කරගෙන ගියා නම් ওই කතාව හෙට වෙනකොට කරන්නේ අනිද්දා වෙනකොට කරන්නේ ඉතින් දිගට දිගට කරනකොට මේකේ වෙනස් කීම් වගේක් වෙනවා අනිත් එක තමයි මේ භාවනාවකට එන්න තාම ඇවිල්ලා නැහැ පළවෙනි වතාවට ඒකට උනන්දු වෙලා ඉනකොට හිත පුදුම උනන්දුවක් තියෙනවා තාවට පස්සේ දවසකින් දෙකකින් ඊට දැන් හරිනේ ඉතින් ඊට පස්සේ අර බඳින්න ඉස්සෙල්ලා ලව් එකයි බඳනට පස්සේ ලව් එකේ පොඩි පොඩි පොඩක් තියෙනවනේ වදින්න ඉස්සලා මැණිකට සාරිද ඕනේ මැණිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා නේ කියන්නේ බැන්දට මේ පරට්ටිත් එක මොන මගුල කරලවත් පේරණ බෑ කොච්චර දුන්නක් කරදෙන කිය අර එක ගෑණිටම තමයි මම මේ ප්‍රශ්න කතා කරන පිරිමි පැත්තෙන් කතා කරන්නේ මම දන්නේ ඉච්චර හින්දා සමා වෙන්න ඕනේ එච්චර තමයි රිට්‍රීට් එකට එනකම් පුදුමාකාර උනන්දුවක් තියෙනවා ආවට පස්සේ ඕකෙත් දෙයක් නැහැ කියලා මෙව මේ හිතේ හිතේ ඇති කරන මායා. ඒ නිසා අපිට ගන්න දෙන්නේ එන්න ඉස්සරහත් එකයි ගියාට පස්සෙත් එකයි කකුල අමාරු තිබුණත් අවදිභාවය වැඩි වෙනවනම් මට විඳ බැරි බව දාන්නවා ඒත් මම හරින්නේ නැහැ. 45 කියනවා 45 දිගට දිගට කරන ඕක කරගෙන යනකොට ඕක අනිවාර්යයෙන්ම එන්න ප්ලාස්ටිසිටි වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අතනෑර දිගට කරන මිනිහට මායයට තරස් වෙන්න බෑ. විරියවතෝ පණකින් නාමන සිජ්ජති කියලා බුදුහාමර කියනවා. වීරයවන්තයාට මොකද්ද බල විඳ විඳ යන්න බැරි කියලා බුදුහාමර. විරියවතෝ පණකින් නාමන සිජ්ජති. වීරයවන්තයාට මොකද්ද විනිවිද කියලා යන්න බැරි. ඕනේ ලොකු ගලකට කුළු ගෙඩි ගහන ගහන ගහගෙන යන්න දකින්න මිනිස් ගෑ පිස්සු මෙයාකට පුළුවන් දෝක් කඩන්න කියලා ගෑවු ගාලා වෙලාවක් කඩනවා. ඒසාර භෞතික විද්‍යාව විනෝදේ පොතේ ලියලා තියෙනවා ඕනේ ලොකු පාලමක් අරගන්න හරියටම පාලමේ ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලයක් ගහුවොත් ගහන ජිල් බෝලට මුළු පාරම දෙදෙනවා. ඒකේ මේ කම්පන වේගය බල දෙවෙනි ජිල් බෝලේ ගැහුවොත් හරියට වෙලාවට දෙදරම දෙවෙනි කරන්න පුළුවන්. ඒ ගහන්න ගහන්න ගහන්න හරියට දෝලන වෙලාව බල ගැහුවොත් ජිල් බෝලෙන් ගහලා පාලමක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරනවා. අපිට හිතෙන්නේ නැහැ මේ ඉංජිනේර්ස්ලා දාලා හදපු යකඩෙන් හදපු කොන්ක්‍රීට් ගහපු පාලම ජිල් බෝඩින් කරන්න පුළුවන් කියලා. නැත්නම් මේ මතය පිළිගන්නවාද කියනොත් කොච්චර පාලමක් උඩ හමුදාවකට මාර්ච් කරන්න දෙන්නේ නැහැ. මාර්ච් කරන වේගයත් එක්ක පාලමේ කම්පන වේගය આવොත් මාර්ච් කරලි වෙනකොට පාලම කඩන්න වෙනවා. පාලම උඩ යනකොට නිකන් ආවට ගියට යන්න කියලා කියනවා. එيشා මේක බරපතල පාලමක් වෙන්න පුළුවන්. සතිය නැමැති ජිල් බෝලෙන් ගහගෙන ගහගෙන යන්න කඩතයි. ඒකයි අපි අගය කරන්න ඕනේ ඒකයි. ඒක අර චිත්ත මීමන්සාව නේ මේ ඊරිය මීමන්සාව වැඩ කරන හැටි. දැන් අපි පැයකුත් විනාඩි 35ක් විතර අරන් තියෙනවා. සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල් වෙන කාට හරි වෙන කියන කරන්න දෙයක් තියෙනවා අපි ඒකට ගරු ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අර කිව්වා අම්මා කෙනෙක්ට දරුවෙක් හැරීමට අයිතියක් තියෙනවා කියලා. ඒක ඇත්තටම ලංකාවේ නීතියේ තියෙනවා. ලංකාවේ නීතිය ලංකාවේ නීතියේ තියෙනවා. මොකද දණ්ඩනීය 36 හඳුන්වලා දුන්නේ 1893 එංගලන්තයේදී. ඒ හඳුන්වලා දීපු වෙලාවේ එංගලන්තයේ තිබ්බ නීතිය එහෙම ලංකාවට හඳුන්වලා දුන්නා දණ්ඩනීය 36. ඒකේ එක එක අවස්ථාවක් තියෙනවා මනුෂ්‍ය ඝාතනයේ කියන වරද හඳුන්වලා දෙන්න තියෙන 296 වෙනි වගන්තියේ. ඒක 297 වෙනි වගන්තියේ සාවද්ද මනුෂ්‍ය ඝාතන. සාවද්දය. සාවද්ද මනුෂ්‍ය ඝාතන. සාවද්ද මනුෂ්‍ය ඝාතනය කියන්නේ මිනිහි මරුමක් වුණත් විශේෂ අවස්ථාවක් වෙන මිනිහි මරුම. ඒවට කියන්නේ exceptions කියලා. ඒවට exceptions. නැත්නම් විතරේක අවස්ථා. ඒ විතරේක අවස්ථාව තමයි sudden provocation එක. අදිසි අදිසි කෝපේ. අදිසි කෝපයක් වුණා. ඒක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි. මොකද හදිස්සි කෝපය දරා ගැනීමට නොහැකි නිසා වෙච්ච සාවත්‍ය මනස්කාරණයක්. එතකොට මරණීය දඬනයෙන් නැහැ මරණ ඝාතනයක් තමයි. නමුත් එයාට මරණ දඬුවම දෙන්න බෑ. ඒ වගේ අවස්ථාවක් තමයි හදිස්සි සටනක් වගේ වෙච්ච අවස්ථාවක. ඇත්තටම ගහන්නේ මැරෙන්න නෙමෙයි. නමුත් ගහපු පස්සේ මැරලා. මැරෙනවා. මැරෙන්නේ චේතනාව තිබෙන්නේ නෑ. ඒ වගේම අවස්ථාවක් තමයි ඊට ඒකී අවස්ථාවකට වැටෙන මවක් විසින් දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ මවට දරන්න වෙන අධික පීඩනය හා මානසික ආතතිය හා ශාරීරික වේදනා අවස්ථාවකදී මවකට දරා ගැනීමට නොහැකි ශාරීරික වේදනා හා මානසික වේදනා තියෙනවා එම දරුවව ඝාතනය කරන්න අවස්ථාවක් එම මක් ලැබෙනවා. හැබැයි ඒක මනුෂ්‍ය ඝාතනයක් නොවන සාවද්ද මනුෂ්‍ය ඝාතනය. සරලව කිව්වොත් එහෙම එක්සෙප්ෂන් එකකට වැටෙන පොදු විචිතයේ අවස්ථාවකට මොකද එංගලන්තෙ නිතිය ඒ විදිහටම ලංකාවෙත් පවතින නමුත් පොඩි අවස්ථාවක් තියෙන එක වෙනස් වෙන අවස්ථාවක් යම් කිසි අවස්ථාවක දරුවා මවගේ වැජයිනස්යෙන් එළියට ඇවිල්ලා තිබ්බොත් ඇඟිල්ලක් හරි ඉබොන්ටි කොහෙරෙන් එළියට ඇවිල්ලා තිබ්බොත් ඒක ගබ්සාවක් වෙන්නේ ඒක මනුෂ්‍ය ඝාතනයක් විදිහට තමයි සැලකන්නේ නමුත් යෝනි කුහරයෙන් එළියට එන්නේ නැතු ඇතුළේදීම යම් කිසි දරුවෙක්ව මරනවා නම් ඒක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි ඒක ගබ්සාව කියන බාධක වෙන්නේ. ඒ නිසා ඒක ලංකාවේ තන්නේ තනතයි මේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා වහන්සේට අවශ්‍ය නම් මට ඒක ඇක්ෂන් එක කිව්වම ලබා දෙන්න මට මට කිව්වේ ප්‍රසූත කරාට පස්සේ මාතායක් කරනකම් කියලා. ඒක ලංකාවේ නීතියට කාලයක් දක්වලා නැහැ කරු ස්වාමින් වහන්සේ. නමුත් මවකට පුළුවන් ඇයට දරා ගැනීමට නොහැකි වේදනාව නිසා දරුවා ප්‍රසූත වුණාට පස්සේ කරන්න පුළුවන්. හැබැයි ඒක අම්මා කරන සම්පූර්ණ නිදහසක් ඇයට හම්බ වෙන්නේ නැහැ. නමුත් අසාවද්ද මනුෂ්‍ය ඝාතන කියන ලේබලේ යටතේ අඩු දඩුවමකට ප්‍රතිකාරයක් කරන්න පුළුවන් උසාවියට හේතු ගන්නඳ මම දරුවෙකුට කැමතියි නමුත් මේ වෙච්ච වෙලාව හැටියට ඒ දරුවා ගැටි ප්‍රසූතියේදී ඇති වෙච්ච අධික වේදනාව නිසා ඒකට කියන වේදනට්ට කියලා. වේදනාවෙන් මුසුප්පු වෙලා. එතකොට වෙන්නේ ඉති කියනවා. එහෙමයි කරන්නේ. ඒක නිසා ඒක තිබුණයි කියලා මාතා යතා නියම් පුත්තන් කියන එක බොරු වෙන්නේ නැහැ. මවක් තමන්ගේ දරුවට සලකන්නසේ. නමුත් අර වගේ වෙලාවල වෙන්නේ ඉති කියනවා. ඉතින් තනිකර මේ ගේම යන්නේ ද්වේෂය මත. මුළු ජීවිතේ කියන්නේම ද්වේෂයක්. මරෝ මරාගෙන මම බලවතා ජයගනි කියලා කටදී survival of the fittest. ඕක තමයි ඉතින් අය කොච්චර සමාජවාදී වුණත් කොච්චර අධිරාජ්‍යවාදී වුණත් කන්‍යම් මරණ්‍යම් තමයි. එච්චරම තමයි ජීවිතය කියන නිසා ආයෙත් නම් මේ සංසාරෙට නොදකින් නොපතන්න දුමකින් කියලා අනේකයි. අනේ මට මේ පෙර උපදින මේ අපාර වූ මේ සංසාරේ මගේම පුතු වේවා මගේම පිය වේවා නොදකි. ඔගොල්ලෝ හිතනවා නම් sorry. ඉවරයි. නාසමාපෝ කියලා කියන ඉන්ජයි. මේ කුරුම්බත හැන්දි ගියා ඉල ඵලයන් කියලා. ඒ ඉච්චරවද. ඉතින් ඉස්සරවනේ මම දරුණු දේවල් කියන්නේ. ඉතින් ඒතරතුර හම්බුනන මොකද මම ඒ කියපු කට්ටියට කිව්වා ඔබ වහන්සේට දුන්නොත් එimhe වහන්සේ ඔකල වැඩියට පාවිච්චි කරනවා බණටත් ඕවා කියයි. ඉතින් මම කිව්වා ඉතින් කාරණාවක් නම් මට අයිතියක් තියෙනනේ රටේ පවතින නීති දැනගන්න. මං හිතුවේ ඇත්තට අපි ළඟ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය කියලා. රෝම ලන්දේසි නීතිය කියලා තමයි කියන්නේ. නමුත් එංගලන්තෙමුත් ඇවිල්ලා තියෙනවා කුණු අරප වගේ. සමහර නමුත් ලංකාවේ පවතින්නේ රෝමලන් දේශේ නීතිය පවතින්නේ සිවිල් නඩු සම්බන්ධයෙන් විතරයි. නමුත් අපරාධ නීතිය සම්බන්ධයෙන් සියලුම නීති ප්‍රතිපාදන හඳුන්වලා දුන්නේ එංගලන්තයෙන් පැමිණියාට පස්සේ. ඒ කියන්නේ පෘතුගීසයාවට පස්සේ ලන්දේසින් ආවට පස්සේ ලන්දේසි ඩච් වල තිබ්බ ලෝ එක සම්පූර්ණයෙන්ම මෙහෙට හඳුන්වලා දුන්නා. ඒතකොට සිවිල් නඩු සම්බන්ධයෙන් විතරයි මේ නීති හඳුන්වලා දුන්නේ. නමුත් අද වෙනකොට රෝමලන් දේශේ නීතිය පවතින්නේ ලංකාවේ තව එකම එක රටකයි දකුණු අප්‍රිකාව කියන රටේ විතරයි අනිත් කිසිම රටක ලෝකනම් දේශ නීතිය අද වෙනකොට භාවිත කරන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් පැමිණියාට පස්සේ මුළු යටත් විජිත වලට ඔක්කොමලට එකම නීතියක් හඳුන්වලා දීමේ දැඩි අවශ්‍යතාවය නිසා ඉප රෝමලන් දේශ නීතිය ඉවත් කළා ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දුන්නා. ඒත් ඉවත් කරගන්න බැරි වෙච්ච එකම නීතිය තමයි සිවිල් නඩු සම්බන්ධයෙන් පවතින රෝමලන් දේශ නීතිය. ඒක අදටත් ලංකාවේ දකුණු අප්‍රිකාවේ පවතිනවා. මේ නීතිය මුළු මානවයම නොමගරින භයානක බලවේග හයෙන් එකක්. නීතිකාරෝ තමයි ඔය කතා කරන්නේ. ඒකවන්නේ නැහැ. බුදුහාමුදුරුව අපිට දීලා තියෙන එකට බුදුහාමුදුරුව කියලා තියෙනවා කිසිම එකෙකුට තව එකෙක් ගැන විනිශ්චය කරන්න කිසිම අයිතියක් නෑ ඉල්ලීමක් කරන්න. මොනම කෙනෙක් ගැනවත් මොනම කෙනෙකුටත් දේශපාලන අයිතියක් ත්‍රිපිටකයේ එකම තැනකවත් සඳහන් වෙලා නැහැ කියලා ඕල්ඩන්බර්ග් කියලා තියෙනවා අයිතිවාසිකම කියන වචනේ බුදුරජාණන් පාවිච්චි කළා නැහැ. මට අයිතියක් තියෙනවා මට මෙහාව විනිශ්චයකාරයෙක් කරලා කියන්න ඔබතුමා ගන්න මාව මේක බලලා මොකක් හරි විනිශ්චය කරන්න කියලා. මම එහෙම ඉල්ලීමක් කරන්නේ නැතුව විනිශ්චයකාරට කනිෂා විනිශ්චයකාරය ඉස්ලාම කරන්නේ අසංකරව ගන්නවා උසාවෙන් ඉල්ලීමක් කරා කියලා. ඊට පස්සේ තමයි විනිශ්චයකාරයා යාට නීති දාන්නේ. ඒ නිසා ඔය හියුගෝ කතා කළකෝ කිසිම විදියට මොනම අපරාධයක් කරත් තව මිනිසෙකුට තව මිනිසෙකුට මට දන්නවත් දෙන්න අයිතියක් දෙවියන් වහන්සේටවත් නැහැ කිය. වික්ටර් හියුගෝ මානව අයිතිවාසිකම් වල අන්තිමටම හතන් කරපු කෙනෙක් වැරද්ද කෙරුවා වෙන්න පුළුවන්. තව කෙනෙක් මැරුවා වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙකුට බෑ වැරද්ද මරපු නිසා ඔබ මරන්න ඕන කියලා නීතියක් දාන්න බෑ කියලා හරියට හටන් කරා. ඒක හොඳ වැඩක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් විප්ලවීය චින්තනයක්. අපි එහෙම නෙවෙයි කියන්නේ තෝ මරුණා තෝ මරන්න ඕනේ කියලා. ඒක ත්‍රිසන්නේ කියන්නේ. ඔය කියන විදිහට එක්සෙප්ෂන් කොච්චරද තියෙනවා? කොහොමනමුත් අපි තා විනාඩි 10ක් ගත්තා. ඒ නිසා අපි මෙතනින් ඒ වුණාට තොරතුරු ලැබීම කියනකද මම හරි කැමති මේවා නිකන් ආවට ගියාට කියනවට වැඩිය අහවල් මේ ක්ලෝස් එක ගත්තේ අහවල් වයිට් පේපර් එක කියලා දන්නවනම් අපි කතා කරනකොට අපිට උද්දුත වෙන්නන්න පුළුවන් ඒක නෙවෙයි සර්වචනාංශ අපි නිතරම උද්දුත කරන්නේ ඒතරතුරු ලැබෙන තුනට ස්තුතියි අපි මෙතනින් එනං අපේ මේ දෙවෙනි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල સમાප්ත කරනවා මම ස්තුති කරනවා සියලු දෙනාට මේ විශාල විප්ලවයක් තිබුණා මේ පොදු කමඨාන් සුද්ධ කිරීම මහා නාස්තික වැඩක් උද්ගලිකව කෙරෙන්න ඕනේ කියලා අඳෝනාවක් තිබුණා ඉතින් මේ ශරීරක නාවුය ගැන බොහෝම සන්තෝෂයි මොකද මේකෙන් ගොඩාක් ආනිසංස තියෙනවා කියලා මට හිතෙනවා මේ පොදුයි ඉතින් සමහරුන්ට පෞද්ගලිකත්වයට හානි වෙනවා ඇති ඒ අය වෙනුවෙන් පෞද්ගලිකව කනගාටු ප්‍රකාශ කරනවත් මට පේනවා මේක ගොඩක් ආනිසංසදායකයි කියලා. දැන් ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.